හොඳයි ශිර දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ පුරුදු ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්නනේ සතිವಾರය ආරම්භ කරමු. පීඨයන්තෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්මි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනා කිරීමට උත්සාහ කරමි. සක්මන් භාවනාව මුලින්ම මම මුලින්ම වම දකුණ කියන සක්මන් කියා සක්මන් කරමි. මුලින්ම වම දකුණ කියා සක්මන් කරමි. ඉරියව්ව ඇවිදීම බවත් දනිමි. පාද පොළවේ ස්පර්ශවන ආකාරය එක් එක් අවස්ථාවේදී පීඩනය අඩිය මත අඩු වැඩි වන ආකාරය නිරීක්ෂණය කරමි. හැරෙන අවස්ථාවේ සිටගෙන සිටින බව දැන ආපසු හැරමි. බාහිර ශබ්දවලින් හිරිහැරයක් නැත. සිතුවිලි වරින් වර පැමිණියද නැවත සක්මනටම සිත යොමු කළ හැකිය. සමහර අවස්ථාවලදී ඔසවනවා, ගෙන යනවා, තබනවා කියමින් සක්මන් කරමි. පරයන්ක භාවනාව මුල් දින දෙක තුලදී පරයන්කේ ඊට අවුල් සාගතයයි සිතා වරහන් ඇතුළේ නමුත් ඒ ගැන කිසිදු පසුතැවීමක් ඇති ඇති වූයේ නැත. ඉතා අවුල් සාගතයයි සිතා සිටිය ඊයේ දිනේ ඔබවහන්සේගේ කමටහන් දේශනාවෙන් පසු එය මාගේ දැක්මේ ප්‍රශ්නයක් බව තේරුම් ගත්වී. දැන් පරියංකය ඔබවහන්සේගේ උපදෙස් පරිදි හැකි සංඥාවෙන් ආරම්භ කරමි. මුලින්ම මම දැන් මෙතන කියා සිතා හිඳගෙන සිටින ඉරියව්වට සිත යොදමි. දෙපා පොළව ස්පර්ශ වන ආකාරය, පුටුවේ ස්පර්ශය, දෑත්වල පිහිටීම හා කඳ හා කොන්දේ පිහිටීම බලමි. ඉන්පසු පිම්බීම හැකිලීම හෝ නාසයේ ඇතුළත ආනාපානය දක්නට හැකිවේ. මෙය විවිධ පරයන්කවලදී වෙනස් වේ. වඩා හොඳින් වැටහෙන අරමුණ පාර ගනිමි. ඉන්පසු පිම්බීම හැකිලීම බොහෝ විට අවසානයේ ප්‍රකට වේ. එය කෙටිවන හැටි සියුම්වන හැටි බලමි. සියුම් වේගෙන යනවත් සමග ශරීරයෙන් විවිධ සංඥා ඒමට පටන් ගනී. උදාහරණ වේදනා ඇස දඟලනවා වගේ ශබ්ද ආදී වශයෙන්. ඒවාට සිත යොමු කර නැවත පිම්බීම හැකිලීමට සිත යොදමි. එය මුල් අවස්ථාවේදීට වඩා සියුම් ලෙස වැටේ. ඒ අතරම විවිධාකාර සිතුවිලිද පැමිණේ. සමහරක් ඒවා කිසිම තේරුමක් නැති ඒවා වන අතර සමහරක් ඒවා අනාගත සැලසුම්ය. එවිට මම දැන් මෙතන ලෙස මෙනෙහි කර නැවත පිම්බීම හැකිලීමට සිත යොදමි. ඊයේ සවස පරයන්ක භාවනාවේදී මෙලෙස පිම්බීම හැකිලීම තුනී වූ පසු නොදැනෙන තත්ත්වයට පත් වූ අතර නැවත පිම්බීම හැකිලීම ප්‍රකට වන තත්ත්වයට පත්වීම කිහිප වරක් විය. කටේ කෙළපිරෙන බව දැනුණත් නිකං එන්න තීරණය කළෙමි. ටිකෙන් ටික කෙළ බේරෙන බව නිරීක්ෂණය කළෙමි. නැවතවරක් සිත නාසයේ ඉහළ ආනාපානයට යොමු විය. මෙලෙස කීප වරක් සිදුවිය. කෙළ පෙරෙන තත්ත්වයේද මේ වන විට නතර වී ඇත. අවට ශබ්ද ඇසුණු අතර සිතුවිලි පැමිණියේ හරිම අඩුවෙන්. කයේ වේදනා නොපැමිණි අතර ඇසේ පිහාට නලියන ගතියක් දැනුනි. එවිට මම දැන් මෙතන ලෙස මෙනෙහි කළෙමි. ඒත් වරක ශරීරයේ වායෝ ධාතුව උදර ප්‍රදේශය ආශ්‍රිතව තදින් දැනුනි. ඒත් එක්කම වගේ මා අවට රළු බවක් දැනිනි. ඒ වචනයෙන් විස්තර කිරීමට අපහසුය. මා හාත්පස මස් අඹරා දමා ඇති විටක මෙන් රළු බවක්ද ඒ නිරීක්ෂණය කරන විට දතක ඇති සිනිඳු බව ඒත් සමගම තිබෙන බවද දුටිමි. මෙය පටවි ධාතුව බව මෙනෙහි කළෙමි. ටික වේලාවකින් මේ රළු බව හා මෘදු බව එකට ඇඹරෙන්නට හා මිශ්‍ර වීමට පටන් ගත්තේය. මම ඒ දෙස කිසිත් නොකර බලා සිටීමි. ඉන්පසු මාවද ඒ ඇඹරීමට මිශ්‍ර වී තලපයක් බවට ඇඹරෙන්නට පටන් ගත්තේය. පිට ප්‍රදේශයේ දිගේ ඉතා තද රත්වීමක්ද හර්ද ස්පන්දනයේ ඉතා වැඩිවීමක්ද නිරීක්ෂණය කළෙමි. බියක් ඇති නොවීය. සමහර විට සියුම් බියක් තිබුණාදයි දැන් සිතේ. එවිටම වාගේ බුදුරජාණන් වහන්සේ සිහි වී මාගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට පූජා කෙලිමි. ඊතා අධික සන්ද්‍රාවක් හිතේ ඇතිවිය. භාවනාවාරයේ අවසන්යේ පිරිස නැගිටින ශබ්දය ඇසෙන්නට විය. නමුත් මාතුළු සිදුවන ක්‍රියාව නිසා එකවරම ඇස්සැරීමට අපහසු බවක් දැනුනි. ඒ ලෙසම ටික වේලාවක් සිට කුමක් සිදුවේදැයි නිරීක්ෂණය කළෙමි. හෙමින් ඇඹරීම අඩු වී හෘද ස්පන්දනයේද අඩු වූ විට මම දැන් මෙතන ලෙස මෙනෙහි කර නැවත පිම්බීම හැකිලීමට සිත යොමු කළෙමි. ඇස්සර බැලුව විට මුළු ශරීරයේම කිසිම ප්‍රශ්නයක් නැතිව තිබූ ආකාරයට පවතින බවත් මහා ශාරීරික විවේකීකුත් අත්විඳෙමි. ඉහත කී සිදුවීමෙන් පසු අධික ප්‍රීතියක් හෝ කිසිවක් ඇති නොවිය. බියක්ද තැති ගැනීමක්ද නොදැනිනි. ඊළඟ පරයන්කේදී සිහිය පහසුවෙන් පිහිටන බව දුටුවෙමි. ප්‍රශ්නය ඉහත සිදුවීම් භාවනාවේ මුල් දින දෙක තුරදී වැරදි වැරදි වුවද භාවනා කිරීමට ගත් උත්සාහයේ හා ඔබ වහන්සේගේ අනුශාසකත්වයේ අනුශාසකත්වයේ ප්‍රතිඵලයක් ලෙස දකිමි. ඇඹරෙන අවස්ථාවේ ඒ පටවි ධාතුව ලෙසත් මා සමගම ඇඹරෙන්නට වූ විට බුදුරජාණන් වහන්සේ සිහිවීමත් නිවැරදිද පියවරවල් ලෙස නිවැරදිද පියවරවල් ලෙස දකිමි. මේ පිළිබඳ උපහන්සේගේ අදහසද බලාපොරොත්වයම උපහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාෂි වේවා. ඒක ඇත්තටම ඒ වෙලාවට බුදුජානහසේ සිහි වෙනවයි කියන එක කරපු දෙයක් හරි හොඳ වැරදි විනිශ්චයක් අවශ්‍ය දෙයක් නෙවෙයි. මේ සිද්ධිය සිද්ධියක් වෙනවා. එක එක දේවල් ඔලුවට එනවා. ඒක හොඳ නරක බලන්න යන්න එපා. නිකන් හම්බෙන හරකගේ අං බලන්න එපයි කියලා තියෙනවානේ. උට අන්තිබ්බහම මොකෝ නැතුව මොකෝ නිකන් හම්බෙන හරකනේ. නිකන් හම්බෙලා දේ. ඉතින් අපිට උඟාක් වෙලාට අපි මේ ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්නේ නිකන් ඇවිල්ලා යන කෙනෙක්ගේ දෙයක් ඔළුවේ දාගෙන. ඒවිල්ලා යන්න එන්නේ. අපි ඒකට නම් වණන් දෙන්න හදනවා. හොඳ නරක දෙන්න හදනවා. ඒකල ඔක ප්‍රශ්නයක් ඇති කරගන්න. ඉතින් ඒ නිසා මේ වගේ භවනාට ගියාට පස්සේ තේරෙනවා අපේ හිතට එන හිතවිලි 99%ක්ම thought without a thinker. අයිතිකාරයක් නැති හිතවිලි. ඕවෙන් තමයි අපි හිත තරක් කරගන්නේ. නිකන් අහලා යන අහකින් යන දෙයක් අරගෙන ඔය විනිශ්චය හොයන්න හදනවා. ඇඟේ නලියන දේවල් වලින් 100ට 5ක්වත් අපි කරන දේවල් නෙවෙයි. ඔක්කොම කරන දේවල්. ඒවා මම කෙරුවා කියලා පශ්චාත්තාප වෙනවා. ඉතින් මේවට නම් නම් නමක් දෙන්න යෑමෙන් තමයි ඔක්කොම අවුල ගැනීම සිද්ධ කරගන්නේ. සිද්ධ වෙන දෙයට නම් වණන් දෙන්නේ නැතුව බලන්න පුළුවන් නම් කරන දෙයට නම් වණන් දෙන්න. හුස්ම ගන්නවා හුස්ම එනවා ඒ වගේ දේවල් වලට නම් වණන් දීගෙන පටන් ගන්නවා. ඊට පස්සේ ඒකත් ඕනනම් අතර හුස්මත් කරනවා නෙවෙයි මේ සිද්ධ වෙන දේ. ඊට පස්සේ ඒකත් ඉබේම වෙන්න ගන්නවා. වෙන දිහා මේක දිහා බලා ඉන්නවා ගඟක් අයිනේ වාඩි වෙලා. ගඟ ගලන් දිහා බලා ඉන්න. ගඟට අත දැම්මොත් තමයි තෙමෙන්නේ. අත දැම්මොත් විතරයි ගඟ කැළඹෙන්නේ. කකුල දැම්මත් කැළඹෙනවා. කකුල දෙමෙනවා. දකුණ දාන්න දෙපා අත දාන්නත් එපා. ගල්න තියා බලන්න ඉන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන කිසිම ප්‍රශ්නයකට මගේ විනිශ්චයක් අවශ්‍ය නැහැ. මේ මගේ තියෙන බැහැය වෙන්න හදන කතිය නිසා අයියා වෙන්න හදන කතිය නිසා අපි පැනලා දෙන්න හදනවා. දීලා රහ කන්න රෙද්දාසේ දා ගන්නවා කියලා කතාවක් තියෙනවා. කොහොදෝ යන දෙයකට මේ රණ්ඩු. මේ විදිහට පුරුදු වෙන්න ගියාම ඒකෙත් කරන දෙයක් කියලා තියෙන්නේ නිකන් ඉන්න එක තමයි. මොනවා කරන්න ඕන කිව්වොත් මූඩ් නැතුව නිකන් හිටපන් කියලා කියන්නේ. සුම්මයිදී. just being ඒක බැරි නිසානේ මේ කොහෙදෝ යන දේවල් ඔක්කොම ඔළුවේ දාන පත්‍රේ ඩීකේ නිවුස් ටිකක් ගියත් ඒකත් ඔළුව රාක් කරනවා. ඊට නිවුස් අහන්න නැතුව ඉන්නත් බෑ. ටෙලිවිෂන් එකේ තියෙනවා ඒක අරගෙන මදි අල්ලපගේ තමයි සරත් කියනවා. ඌ ටෙලිවිෂන් බලලා ඉන්නේ. ඉතින් අවුට් කියනෝනේ. මෙයා ගිහිල්ලා ඒකත් කියනවා. කොහේ හරි තියෙන මල මල ගෙදරක් අල්ලගෙන ඉතින් කෑ ගන්නවා. අපි නොගියට ඔය මල ගෙවල් වල මිනිස්සු අල්ල ගන්නවා. අපි යන්නේ ඉතින් මේ වගේ හරි පුදුමාකාර දෙයක් තියෙන මේ ශරීරයේ සිදුවෙන දේවල් කොච්චරක් ඉච්ඡානුකෝ සිද්ධ වෙනවද? කොච්චරක් අනිච්ඡානුකෝ සිද්ධ වෙනවද කියලා බැලුවොත් නින්දදී සහ අවදියේ ඉන්න මොලේ කිසිම වෙනසක් නැතිව. නිදාගෙන ඉන්නකොට මොලේ වැඩ කරන ගානටම අවදින් ඉන්නකොට වැඩ කරනවා. අපි හිතනවා අවදින් ඉන්නකොට මේ මොනවද කරනවයි කියලා. නෑ ඒක එහෙම සිද්ධ වෙනවා නින්දේදී. ශරීරයේදී එයාගේ හෘද වස්තු එයා ගස ගන්නවා. එයාට ආයේ අපි පොම්ප කරන්න ඕනේ නැහැ. කිස් වෙනවා, දත් වෙනවා. වැදගත් ටික වෙනවා. ඔය කරන පොඩ්ඩ අල්ලගෙන ගා ගන්න ගාගෙන එදියා බලනකොට පුදුම හිතෙනවා. ඔතේ යන්න අරින එක. යන්න අල්ල එක දිහා බලන දවස් දෙකක් විතර පරිප්පු කන්න ඕනේ. දවස් දෙකකින් ඔක ඉගෙන ගත්ත ලොකු දෙයක්. මට මාස 18ක් විතර ගියා බැනුම් ආපු ප්‍රමාණය ටොං ගන්න මතක නැහැ. මින් දේශ දේශ බලන්න ඉන්න කියන එක අර පොඩි ළමෙන්ටත් එක රිට්‍රීට් එකක් කරා 19 වයසේ. යන දවසේ ඒ ගෑන ළමෙක් බැලලා ගියා. ඔක කෙලින් කියන්න එපා. සානස මොනවද කිව්වේ ඉස්සර දවසේ කමටහන් කියලා අපිට තේරුණා. ඒ දුන්වෙනි දවසේලු අපිට තේරුණේ මේ කරන්න ඕනේ. ඊට පස්සේ මම කිව්වා මොකක් කිව්වනම් හරියයිද පළවෙනි දවසේම කියලා. ඒතරත් කියනවා ඒත් කියන්න බැරිලු. කණ්ඩම ඕනලු ටිකක්. දවස් දෙකක් විතර පරිප්පුව කෑවට පස්සේ උතර කන රත් වෙන දෙකක් ගහලා කිව්වහම මේක කරන්න එපා කියලා අන්න එතකොට තේරෙනවා. ඒත් තේරෙන්නේ 100ට එකට එක්කෙනෙකුට දෙනකොට. ඉතින් ඔය කෙරුවට අනිත් දවස් වෙනකොට හෙට ගිහිල්ලා වඩිනවා ආයෙත් අවුලක් ඇති වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ආයෙත් විසඳලා ඕමම කරලා කරලා කළා තමයි තේරෙන්නේ. මේ මනුස්සතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදි මේ ක්‍රියා කළා වැරදි කර්මනේ ජනම මොකක්වත් දෙන්නේ නැහැ. ඔය ගස්කොළන් වගේ ඉන්න පුළුවන් නේද? මොනම දෙයක්වත් දෙන්නේ අපි කරන හැම ක්‍රියාවකින්ම ඒ කරන්නේ වරද්දට අපි නොකරන දේවලුත් අංගිදා ගන්නවානේ. ඒක ලියලා මේ නංවනන් දීගෙන විනිශ්චය කරන්න යෑමෙන් කරන අවුල දිහා බලනකොට ලෝකේ විනිශ්චයකාරයෝ ටික නැත්තම් කොච්චර ලීෂක් වෙයිද කියලා බලන්න. විනිශ්චය කරන්න ඔය ඕන ඔය මට්ටම බහලා පැනලා අඩු ගානේ හිත ධානා මට්ටමට ආපු කෙනෙකුට තමයි තේරෙන්නේ මේ විනිශ්චය කරන්න යෑම නිසා කොච්චර ගා ගන්නවද කියලා. ඉතින් සමීක්ෂණයක් කරලා බලුවොත් විනිශ්චය කාර්යතුමෝ කීයට කී දෙනෙක් ධ්‍යාන තියනවද කියලා බැලුවොත් ඇත්තේම නැති ගානයි. ඉතින් ගන්න තීන්දුව නිසා ඇති වෙන ප්‍රශ්න දිහා බලන්න. නිසා මොන විනිශ්චය කරන්න ඉස්සෙල්ලා දෙපැත්ත සලකා බලන කරුණු. ඒකට ඇත්තටම අපේ සම්බන්ධයක් ඕන වෙන්නේ නැහැ. ওই කරුණු හේම සිද්ධ වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න එක අමාරු නිසා අපි මෙහිමීට යන්න ඕනේ වැඩියට. ඒ නිසා වාර්තාව ඉදිරිපත් කළ තියෙන ස්වරූපය හරි හොඳයි. ඒ වගේම කාට හරි ප්‍රශ්න තියෙන කෙනෙකුට අහගෙන ඉන්නකොට තමන්ගේ වார்த்தාවක් නැුණත් උත්තරයක් තියෙන විදිහක් වගේ පේන්න තියෙනවා. ඒක නිසා මේ සාමූහික කමඨාන් සුද්ධ කිරීමේදී එක්කෙනෙකුට ගහනකොට කට්ටියකට වැදිනවා. දැන් සුද්ධ වෙනවා කට්ටියට. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සාමිනවාසද ප්‍රශ්න 18ක් පවන තියෙන මේ දෙවැනි ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ නේවාසික වැඩමුළු කීපයකට මම සහභාගී වී ඇත. භාවනා කරනකොට හිත නිතරම එළියට පැන බොහෝ විට ලෝකේ පුරා සැරිසරමින් ලොකු කතා හදමින් සිටින බව පැහැදිලි විය. මේ දෙස බලන විට එය තමාගේ මානසිකාර ලෙස පැහැදිලිවම අවබෝධ විය. ඊට පසු මෙම කතාව හදාගෙන එළියට පැන්න විට එය කතා හද හදා දිගට යන්න නොදී නතර කර ආපහු භාවනා අරමුණට එන්න ටික ටික පුරුදු කළෙමි. දැන් ආශ්වාස ප්‍රශ්වාස දෙක ඊතා සියුම් වන අතර තමා බ්ලෑන්ක් කැන්වස් එකක් දිහා බොහෝ විට ඉතා සුවසේ බලාගෙන ඉඳීමට පුළුවන්. යම් යම් ශබ්ද ඇසුණත් ඒවා වලට හිත පසුපස යන්නේ නැත. දැන් ප්‍රකටව දැනෙන්නේ වේදනාවය. ඒ දැනෙන විට ඉතා තදින් දැනෙන්නේය. එම නිසා ඉරියව්ව මාරු කිරීමට සිදුවේ. මෙවිට කලියුත්තේ කුමක්ද කියා ගරු ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි. අර හිත පිට ගියාම යා කතන්දර ගොතන ආපෝගෙත් වෙනවා වගේ මුදේටම අමාරු නම් ඉරියව මාරු කරන්න ශරීරයෙන් අහලා කොතන කරි අමාරුවක් තියෙනවා නේද? ඒකට කියනවා කන්සල්ටින් බොඩි නොලෙජ් කියලා. ඇඟේ ගහන මොකද්ද කරන්න ඕනේ? එතන කියන්නේ මෙන්න කකුල දිගහැර බලන්න. දිගහැරලා බලන්න ආයෙ සතිය පිටන්න කිසි බාධාවක් නැහැ. වේදනාව තියෙන වෙලාවේ නැත්නම් මෙහෙම කිය වේදනාවෙන් ඉස්සලා සතිය පිටනවා. දැන් වේදනාවක් තියෙනකොට දන්නවා අරමුණට යන්න බෑ වේදනාවේ බලපෑම් වැඩි කියලා. ඊට පස්සේ වේදනාවන අපි හිතව සකස් කරලා ආයෙත් කියලා බලන්න මොකොත් වෙලා නැහැ. විද්‍යා මාරු කිරීමෙන් සතිය කැඩිය යුතුම නැහැ. විශේෂයෙන්ම කැඩෙන්නේ නැහැ කියලා දැනගත්ත දවසේ ලොකු සතුටක් ඇති වෙනවා. මේ සතිය කියන්නේ ප්ලාස්ටිසිටි එකක්. ඒම අපි හිතේ කැඩෙන වීදුරු භාණ්ඩයක් නෙවෙයි. අපි තායනේ මේ ඉරියව් වෙනස් වුණොත් කාලය වෙනස් වෙනකොට දේශය වෙනස් වෙනකොට අරමුණු වෙනස් වෙනකොට සත්‍ය කරනවා කියලා. ඒ තමයි ආධුනික හැටි. පහුවෙනකොට පේන්න පටන් ගන්නවා. සත්‍යයට අරමුණක් අවශ්‍යත් නැහැ. මොන එකේ හිටියත් ගන්න සන්තෝෂ වෙන්න වගේ සරුවත් යනසේ දේශනා කරලා තියෙනවා. සතාධිපතිය සබ්බේ ධම්මා මේ කොයි වෙලාවම දැනගත්තත් නොදැනගත්තත් සතිය තියෙනවා. දැන් නැති එකයි ප්‍රශ්නේ. සතිය නැති ලෝකයක් ඇත්තේ නැහැ. ඉතින් ඒකට අවදි වෙලා ඒකට මුල් තැන දෙන එක විතරයි අපි කරන්නේ. ඉතින් ඉරියව් මාරු කරයි කියලා වෙනසක් නැත්නම් සක්මනේදී අපි වම දකුණ මාරු කරලා ඉරියව් පවතින. සක්මනේ කෙලවට ගිහිලා හැටෙද්දී ඉරියව් පවත්න්නේ. ඒවට කියනවා ඉරියාපත සංදි ස්ථාන කියලා. ඒ වගේ සතිය පවත්වන්න පුරුදු කරලා තේරෙනවා. මේ සතිය මේ වගේ තැනකට ඇවිල්ලා අතපය හොල්ලන්නේ නැතුව පුරුදු කරලා අන්තිමට মালටි ටාස්කින් යනකම් වැඩ රාජකාරි 10ක් 15ක් කරන ගමනොත් සතිය පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඒකට යන්න ටික ටික ටික ටික තමන්ගෙන් ඇති වෙන ආත්ම විශ්වාසයත් එක්ක ඒක නිසා ඉරියව් වෙනස් කරන්න ඕනේ නම් හේතුව දැනගන්න. ඒකල ශරීරයෙන් අහන්න දැන් මොකද්ද කෙරෙන්න ඕන කියලා. එයා කරනවා. ඒකට SMS දාන්න slowly, mindfully, silently කරන්න. ඒක නැත්තම් කියන්නේ යෝගාවචරකගේ නැවතිල්ල කරන්න. කරලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. දකිවි බොහෝ විට එහෙම මේ ඉරියව් වෙනස් කරාට සතිය කැඩෙන්නේම නැහැ. එතකොට ඊගාතනින් අර තිබුණු වේදනාවත් තුරල් වුණාට පස්සේ ලොකු ඉඩ පහඩුවක් ලැබෙන. ඒ තුර සතිය බොහෝම ජයට උන්ටට භූමිය අල්ලගෙන ඉදිරියට යන්න ඉඩ තියෙන නිසා මේ හුඹස් බයක් ඇති කරගන්න එපා. ඒ නිසා නිතර ඉරියව් වෙනස් කරන්න උනන්දු කරනවා නෙවෙයි මම මේ කියන්නේ. හේතුවක් තියෙනවා නම් ඉරියව් වෙනස් කළා නැවත බලන්න සතිය පිටවන්න කියලා අපහසුයක් වෙන එකක් නැහැ කියලා බලාපොරොත්තු වෙන්න. කරු ස්වාමින් වහන්සේ අද දින පරියංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරමින් ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කළෙමි. නාසිකාග්‍රය හා උඩුතොල අතර සුළං රැල්ල ගැටෙන බව හොඳින් දැනුනි. ටික වේලාවකින් මගේ සම්පූර්ණ සතිය නාසිකාග්‍රය හා උඩුතොල අතර පැවතිනි. ටික වේලාවකින් මගේ මුහුණේ තැන් තැන්වල එනම් කම්මුල, නිකට, උඩුතොල, ඇසි බැම්වල කුඩා ක්‍රමීන් දඟලන බව හා ක්‍රමීන් කන බව දැනෙන්නට පටන් ගත්තේය. එම කැසීම් හා කූඹීන් කන වේදනා ඊතා සියුම්ව ඇති වී ක්‍රමයෙන් තදින් දැනුනි. නැවත ක්‍රමයෙන් අඩු වීගෙන ගියේය. මෙවැනි වේදනා ඇතිවන දැන් ක්‍රමයෙන් වැඩි වෙවි අඩු වෙවි පැවතිනි. ඒ ඒ තැන්වලට සිත ගෙන යමින් සියුම්ම බලා සිටීමේ සිතින්ම වේදනා පාලනය කරමින් වේදනා ඇතිවන ආකාරය හා වේදනාව නැතිවන ආකාරය සිතින්ම බලා සිටීමි. ඒ අවස්ථාවල කායික ප්‍රතික්‍රියාවක් කළේ නැත. මුළු භාවනා කාලය තුලම සිත සියුම්ම ඒ ඒ තැන්වලට ගෙන යමින් වේදනාවේ ඇතිවීම නැතිවීම නිරීක්ෂණය කළෙමි. මුළු කාලය තුලම සිත කයේ තබා ගැනීමට පුළුවන් විය. මෙවැනි අවස්ථාවලදී සිත ක්‍රියාත්මක කළ යුතු ප්‍රයෝජනවත් ක්‍රමයක් තිබේද? සුදුසු අවවාදයක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. නෑ, ඒක ගිහිල්ලා තියලා තමන් උපයාගත්ත ක්‍රමෙන් තමයි හොඳම. දල වශයෙන් කියන්න පුළුවන් හිත කයට ඇවිල්ලා ඒක පිළිබඳව තමයි සතුටු වෙනවා නම් එහෙම නැත්නම් දැන් කයේ සතිය පිහිටියයි කියලා සමාදම් වෙනවා නම් අපිෂ්චර්මයේ කම්මේ හැම හැම තැනම වගේ මේ ඔය කූබි දගලන වැස්සට තෙමෙන එහෙම නැත්නම් සත්තු දුවන වගේ සංඥා නිකුත් කරන්න පටන් ගන්නවා. ඒ විශේෂයෙන්ම මූණේ ඇස්කෙවෙනි වල කඩ දෙපැත්තේ තොල් වල ඇඟිලි තුඩු වල කන්සිලි වල එන්න පටන් ගන්නවා. ඉතින් ඒක දැනගන්න ඕනේ මේ පෙර ලකුණක් කියලා. සමාධිමත් වෙන්න සතිය වැඩි වෙන යන ගමනට ඉර නගින්න ඉස්සලා අරුණ නැග්ගා වගේ පේන්න පටන් ගන්නවා. ඒක අර ආධුනිකයා මේක හරි බරකට අරගත්තට පුදුටනකොට තේරුම් ගන්නවා මේක මේ හොඳ වැඩක පෙර පෙරමග ලකුණක් කියලා. ඊට පස්සේ මේ හැමෙන් පටන් ගන්න මේ sannivedana hemita hemita hemita මැදේ සුසුන්නාට කොටු වෙනවා. කොටු වෙලා දැනෙනවනේ දැනෙන්නේ මූලික මැදට විතරයි අන්තිමට දැනෙන්නේ. එහෙම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා මේක මධ්‍යස්ථගත වෙන්න වෙන්න වෙන්න අපි අනින්ද්‍රිය වර්ධි වෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍රයන්ගෙන් එන සංඥා අපිට නොදෙනී යන පටන් ගන්නවා. ඒ අනින්ද්‍රිය බද්ධ වෙන්න ඉන්ද්‍රිය බද්ධ භාවයේ ඉඳලා අනින්ද්‍රිය බද්ධ භාවයට යන්න සම්දිස්ථානේ තමයි හැම වෙන්නේ. ඊට පස්සේ ඒක ඇතුළට ගියාට පස්සේ සමහර විටක මధుරෙක් කෑවත් මధుර ඇවිල්ලා බැලුවට ලේ නැහැ. ලේ හැමට එන්නේ අපි කුප්ප වෙලා ඉන්න වෙලාව විතරයි. අපි හොඳට භාවනා කරනකොට මధుරෙක් ඇවිල්ලා වහලා බල බල බල බල නිකන් තෙල් හරනවා වගේ. තෙල් තියන්තන් හොයනවා වගේ චෙක් කර චෙක් කරනවා ඌට ලීරයි. ඊට පස්සේ මතුරුෙක් මැස්සෙක් මොකක්වත් ආවට දැනෙන්නෙත් නැහැ. හබ්දයක් ගඳක් රසක් ආවට දැනෙන්නෙත් නැතුව ඒ මධ්‍ය සෝසුම්නාවට යන ගතියක් තියෙනවා. ඉතින් ඒක යන්න දෙන්නේ නැහැ අපි. අර හැමේ ඉඳලා එන වේදනාවටම බය වෙලා කහන්න පටන් ගන්න ගත්තොත් ආයතර තැම්පත් වෙන එක ඇවිස්සෙනවා. ඉතින් ඒක පුරුදු කරාට පස්සේ තේරුම් ගන්න පුළුවන් අපිට මේ භාවනාවේ පෙරමග ලකුණු එහෙම නැත්නම් සුබ ලකුණු දැනගත්තට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ කරන වැඩේ සමාදන් වෙන කෙනාට විතරයි. සතිය මාගේ සතිය කයට ආවයි කියන එක ආභෝග කරන්න පුළුවන් එක්කනට මූලික ලක්ෂණ දැනගන්න පුළුවන් එක්කනට මේක වාසියට හිටනවා. දන්නේ නැති එක්කන මේ ඔක්කොටම ප්‍රතික්‍රියා කරන්න හදනවා. එතකොට අර tempatuක් ගන්න අමාරුයි. මේ සතිය හැල හැප්පෙන ගතියක් තියෙන නිසා මේවා කියලා තියෙන එකමයි මේ කරලා තියෙන ටික එහෙම අනුමත කරලා මෙවුවා පෙරමග ලකුණු වශයෙන් දැනගෙන ඒකට අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස පර්යංකයේදී පෙර දින කිව් ලෙස ඉඳගෙන සිටින බව මෙනෙහි කර ඉන්පසු හුස්ම ඉහළ පහළ යන දෙස සිත යොමු කෙලිමි. නමුත් එක ප්‍රධාන ස්ථානයකට වරහන් ඇතුළේ pivot point හිත යොමු කළේ නැත. එක ප්‍රධාන ස්ථානයකට හිත යොමු කළේ නැත. එළියේ සිට බලන කෙනෙක් ලෙස හුස්ම ඉහළ පහළ යන බව නිරීක්ෂණය කළෙමි. විනාඩි 20කට පසු ධනහිස වේදනා එන බව දැනෙන විට වේදනාවක් ලෙස සටහන් කර දිගටම වේදනාව දෙස බලා සිටීමේ. එහි වේදනාව වැඩි වුණි. එදෙස බලා යම් සතුටක් ඇති වූයේ වර එක තදවීමත් අමුතු චලන හා රත් වීම දැනුණු අමුතු අත්දැකීමක් වූ නිසාය. නමුත් ක්ෂණිකව මම දැස් විවෘත කළ ඉරියව්ව වෙනස් කළෙමි. මෙම ඉරියව්ව දිගටම හිඳගෙන සිටීමත් මෙම ඉරියව්වේම දිගටම හිඳගෙන සිටීමටත් එම ක්ෂණික වෙනස් වීම පාලනය කිරීමටත් යම් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ස්තුතියි තෙරුවන් සරණයි. නෑ ඒ මේ ඉරියව් වෙනස් කරයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. නමුත් තමයි තේරෙන්න පටන් අර ගන්නවා. ඉස්සල්ලාම් <clears throat> පේන ලොකු චිත්‍ර පේනවා. ඒක නිකන් ටීවී කැමරා ටීවී එකක ඩොට්ස් ගන්න වෙලාව වගේ. මුළු චිත්‍රය ස්ක්‍රීන් එක පුරාවටම ඩොට්ස් ඇටෙනවා කෝටි ගණක්. ඒක දිහා බලන ඉන්නකොට ලස්සන දැනගන්න දෙයක් තමයි ඩොට්ස් එකක් ආදාත් හැප්පෙන්නේ කෝටි ගණන් ඩොට්ස් මොනවාද අපි දෙන්නේ කිරියෝ ගහ ගන්නවනේ. විශේෂයෙන්ම කාන්තාව වැඩියක් කොර දෙන්න හිරියෝ ගහගත්තා. අරකේ ඩොට් කෝටි ගාණක් කරන කවදාකවත් ගහගන්නේ මේ එක ගිහිල්ලා ඊගාවේ කේනවා හැප්පෙන්නේත් නැහැ. එනිසා මේ ඩොට්ස් වල තියෙන මොකද්ද විනේනය. ඕනේ නැහැ එක ඩොට් එකක් බලන්න පුළුවන්. එක ඩොට් එකක් බැලුවොත් පේනවා. ඒකට ඒකට වෙනම හටගන්මක් තියෙනවා. කොට්ටර කෝටි ගාණක් වෙනම විපරිණාමයක් තියෙන වෙනම නැතිවීමක් තියෙන. ඒක කවදාකවත් පාග ගන්නෙත් නැහැ, හංග ගන්නෙත් නැහැ. ඒ නිසා මේ සමස්තය දිහා බලා හිටපුවාම අපේ අංග කියන්නේ වලාහුලක් වගේ. පුංචි පුංචි පුංචි මේ වාෂ්පාංශු එකතු වෙලා තියෙනවා. ඒකට හැඩයක්වත් ඒගොල්ලෝ ඇයි එකට ඉන්නේ කියලාවත් හේතුවක් නැහැ. ඕනනම් බලන්න පුළුවන් මේකේ මේ TV screen එක වගේ dots පේනවා. ඕන එකක් බලන්න. නමුත් අර වේදනාවක් ආව ගමන් මේක ඔක්කොම එක තැනට කොටු වෙලා තර්ජනයක් ඇවිල්ලා ඊට පස්සේ ඒක අනිත්‍යව මතක නැහැ. ඒකෙදී තියෙන පුච්චනවා, කපනවා, තැම්බනවා, මිරිකනවා. කරුණු පේන්න පටන් අර ගන්න ඕන ඒකත් බලන්න පුළුවන්. ඒතරත් එකක් නැහැ. වේදනාවක් කියලා එකක් නැහැ. කලාපයක් තියෙන. සමස්තයක් තියෙන. හොඳට බැලුවොත් පේනවා. ඒක එකම මුණත දෙසරක් පෙන්වන්නෙත් නැහැ. නමුත් ඒකට බලන්න බැරි අපි ඒක බලන්නේම ජීවිත සත්‍යයක් නිසා. අපිට ඒක දිහා බලන්න බෑ. ඒක නිසා අපි සමාජයට මේ ඇඟේම ප්‍රතිවෘත්ති ක්‍රියාවක් වශයෙන් ආයත ඇත්ත ඒක ඇරලා ඉරියව වෙනස් කරන තරමට යනකම් මේ අපේ හිතේ තියෙන ඔලොමල ගතිය එළියට එනවා. බලාගෙන ඉන්නකොට උරුනේ නම් මේක දිහා බලාගෙන ඉන්න අපි කියනවා නම් දකුණු දන හිසේ වේදනාව තියෙන කියලා. ඒකට තද්ද බල අවධානය ඉල්ලනවා මොකද එතන වේදනාව උග්‍ර වෙනකොට බලන්න වම් තන හිස හිනා වෙනවා රූට කෙලවෙලා. ඒක බලනකොට වෙනවා ඌ නිවන් දැකලා ඉදකොට. දැන් දකුණු දන හිස මැරෙන්න ගෑ ගන්න ඔක්සිජන් දීපල්ලා සේලයින් දීපල්ලා ඉන්ටෙන්සිව් කැනට ගෙනියපල්ලා මැරෙන්න ගන්නවා. වන්දනේ මොකක්වත් නැහැ. ඒක බලලා මෙතෙන් උඩ මෙයක් නැහැ. පොඩ්ඩකට අවධානය මේකට දාලා මේකට යන්න බලන්න. මේකෙත් නැහැ. ඉතින් ඒ වගේ මේකේ තියෙන අර පොඩි උන් අවදානා කියොත් ඒ වගේ තමයි නාකිච්චොත් ඒ වගේ තමයි. මොකක් හරි වෙච්චාම මැරෙන්න ගහලා බෝරු. ඔය කියන තරම් අසනීප නෑ. ඒක අවධානය දුන්නා ගත්තා ගත්තා පස්සේ එච්චරයි වුණ කරන්නේ. වෙන තැනකට හිත දාලා ගන්නකොට මේකත් නෑ. ඉතින් මේ වගේ ටිකක් පොඩි සෙල්ලම් ටිකක් තියෙනවා මේක ඇතුලේ බලනකොට ඒ ඇතුළත තියෙන අංගපසංගත් එකිනෙකාට ඊර්ෂ්‍යා කරමින් ඉන්නේ. මේ කා ඇතුළේ නැත්යි කී ඇතුළේ තියෙනවා මේ කතා කරන්නේ. දෙන්නේ කා ගන්න ගැන අහන්න දෙයක් නැහැ. ඒකත් ඊර්ෂ්‍යා කරනවා. හරයට එනකොට මූ සතුටු වෙනවා. ඉතින් ඉතියා බලනකොට පේනවා මේක ඇතුළේත් නයි මල්ලක් තියෙනවා. ඒක නයික් එක සර්පෙක් නෙවෙයි. ඒක දිහා බලා හිටපම් පියර එකකට අවධානය යොදලා මත් වුණොත් අපි මෝඩ තකතිරු තීන්දුව රාශියක් ගන්නවා. ඒක පොඩ්ඩක් එහාට අවධානය දාලා ආයෙ මෙහාට දානකොට වෙනමම වෙනමම දර්ශනයක් මේක දිහා තියෙනවා. ඒ නිසා ඒ වෙලාවේ කාත්ත දිගෑරෙනවා රීමේ කියන ගණන් ගන්න බෑ. අර පරිණාමයේදී අපි ගෙනාපු ස්වභාවික වරණේ natural selection නිසා මොනදු ක්‍රියා වගේක් වෙනවා. පහු වෙනකොට තේරෙන පටන් ගන්නවා මේක ඇතුලේ මමය නැති වුණාට නැත්නම් මේ මමනේ භාවනා නැති වුණාට මොනවදෝ න්‍යාය පත්‍රයක් තියෙනවා. කල්ැතුව දාගත්ත න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒකට මම දාශයක් වෙනවා මිසක් මම ඒක දකින්නට න්‍යාය පත්‍රය කැමති නැහැ. මේ න්‍යාය පත්‍රය තන්නේ කර අපි ලව જાතිය බෝ කරන්න හදපු ලිංගික න්‍යාය පත්‍රයක් විතරයි මේකේ තියෙන වෙන මොකක්වත්ම නැහැ ඔක ඇතුලේ. මේ පරිණාමයේදී ඒ අපිට අපි සතු ඥාන තව එක්කෙනෙකුට යොමු කරවන්න තියෙන ශිල්පියක් විතරයි මේක ඇතුලේ තියෙන්නේ. නිවන් දකින්න න්‍යායපත්‍රය මේක නෑ. ඒ නිසා මේ ඥානගත න්‍යායපත්‍රය දකින්නට එයා කැමතිත් නෑ. බුදුරජාණන් කියන්නේ ඕක දිහා බලපන් කියලා. එච්චරයි තියෙන්නේ. ඉතින් බලනකොට ඒක පේන පටන් අර ගන්න එක මහා බංකොලොත් න්‍යායපත්‍රයක්. ඉතින් ඒ නිසා ටික ටික ටික ටික දැක්කට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ යන්ත්‍රයට උදව් කරනවා කියලා කියන්නේ අපි යන්ත්‍රයට 16ක් වෙලා නිකන් බුල්ඩෝසර් එක ග්‍රීසර් වාගේ. ඌට තියෙන්නේ ග්‍රීස් ගහන එක තමයි. මැෂින් එක ඩ්‍රයිවර් දුවනකොට ග්‍රීස් ගගා දෙන එකයි අපි කරන්නේ. ඒක ලෙවල් සන්තෝෂ වුණාට යන්ත්‍රය යන්නේ අපිට ඕන තැනට නෙමෙයි. ඔය දැක්කට පස්සේ පේනවා අපි අනුන් හදන්න හැදුවට අනුන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කරාට තමන්ගේ යන්ත්‍රයේවත් සදාචාර සම්පන්න නැහැ. එයාගේ සුභ සිද්ධියට නෙමෙයි කටයුතු කරන්නේ. මැරීගෙන හරි කමන්නේ. ජාතිය බෝ කරන්න හදන්නේ. ඒක නිසා සරුවචාන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝක වර්ධනය එතන මේ භෞතික වර්ධනයට බුදුන්සේ ලෝක වඩක කියලා කියන්නේ යෝක ලෝක වඩකෝ සුසාන වඩකෝ කිය. අපිට හරි ගියොත් අපි සුසාන භූමි රාශියක් ඇති කරලා තියලා මැරෙයි. හුඟක් බෝ කරලා තියලා මැරෙයි. ඒ නිසා අපි කරන මේ ක්‍රියාවලිය වෙන්නේ සුසාන වර්ධනයක් තමයි. ඉතින් ඒක දකින්න පුළුවන් මේ ශරීරයේ එක එක අංග අංගපසක පවා එකිනෙකා ඉක්මවා පරය යන්න හදන්නේ. එයාගේ අර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන නිසා ඒක දෙස පිට කෙනෙක් වගේ බලනකොට ඒ න්‍යාය පත්‍රය කැමති නැහැ. නමුත් බලන්න පුළුවන් රූපෙට වැඩිය වේදනාවේදී get a distance from the pain කියලා කියනවා. අනුංග වේදනාවක් වගේ බලන්න හිටියොත් ඒ වේදනාවේ තියෙන ඔය ඉන්ෆ්ලික්ටිං නේචර් කියලා කියන දරුණු ගතිය, දුක් දෙන ගතිය අඩු වෙලා වේදනාව සබ්ජෙක්ට් මැටරයක් වෙනවා. බලයින්ද හැබැයි හැම මූලික වේදනාවනේ බරපතල වේදනාවක් නෙවෙයි යම් මට්ටමකට. එන්නේ එන්නේ එන්නේ ඒ දරා සිටීමේ වේගය වැඩි වෙලා කවදා හෝ මරණ වේදනාව දකින්න මට්ටමට ගියාට පහුවෙන්ද කෙනසෝවන් වෙන්නේ. අපි විඳින වේදනාවල් විඳලා විඳලා විඳලා විඳලා මට්ටම ඉහළ දාලා දාලා මූර්තිය දැකපු දවසට පහුවෙන්ද අමූර්තිය හම්බ වෙනවා. මූර්තියට බය එක්කනා මරණ වේදනාවක් වෙනකොට බය වෙලා ඔක්සිජන් හොයන්නයි තීලයින් හොයන දඟලන කරන කදාගන්න නිවන් දකින්න හම්බෙන්නේ. එසම මේ කාය ජීවිත අපේක්ෂාව අයින් කරලා මරණ වේදනාව දක්වා ගිහිල්ලා ඊට පහුවෙන්ද අමෘතේ දක් ගන්න පුළුවන්. ඒ නිසා මේ පැමිණෙන දුකට පැනිරහයි කියන අනේ කරාට නිවන කිට් කිට් වෙනවා. අධික වේදනාවක් ආවොත් එහා පැත්තේ හොඳ විපස්සනා ඥානයක් තියෙනවා. වේදනාව දුක කරලා නතර වුණොත් ඒ විපස්සනා ඥානෙ බුද්ධිය නැති වෙන එකයි වෙන්නේ අපිට. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සක්මන සහ එදිනදා කටයුතු වලදී ඇවිදින විට සාමාන්‍ය වේගයෙන්ම ගමන් කරමින් විශේෂ ආයාසයකින් තොරව එම මොහොතේ දෙපතුලේ ස්පර්ශයේ වෙනස් වීම කකුලේ මස්පිඩුව මස්පිඩුවල විපර්යාසය නිරීක්ෂණය කළ හැකිය. අවට පරිසරයෙන් දැනෙන දෙයකට අවධානය යොමු වූ විට එය විඳගනිමින් එම මොහොතේ සක්මන් භවයේ සිට සතිමත් භවයේ සිට නැවත සක්මන වෙත අවධානය යොමු වේ. අරමුණු මාරුවීම කනගාටු වීමක් නොවේ. එය සැහැල්ලු ගතියකි. දවසේ වැඩ කටයුතු වලදී වෙනදාට වඩා සක්මන් භවයේ සතිමත් භවයේ. දවසේ වැඩ කටයුතු වලදී වෙනදාට වඩා සතිමත් භවයේ දියුණුවක් ඇතත් සමහර විට අරමුණු ඔස්සේ හිත දුව යන බව වැටහේ. එම වැටහීම අගය කරමි. පරයන්කය මම දැන් මෙතන සහ ඉන්පසුව ආශ්වාස ප්‍රශ්වාස සුළං රැල්ලේ කම්පන ස්වභාවයේ අඩුවැඩි ස්වභාවයක් මුල් දින දෙක මුළුල්ලේම පැවතින. නමුත් බොහෝ විට හුස්ම අතරින් යටිකයෙන් එන අධික වේදනාව සහ එහි වෙනස් වීමේ ස්වභාවය අපහසුවෙන් බලා සිටීමේ බැරිම වූ විට ඉරියව්ව මාරු කළෙමි. ඊයේ අවසන් භාවනාවේදී හුස්මේ කම්පන ගතිය නොදැනෙන තරමටම ගොස් ඉතා විශාල හිස් අවකාශ ස්වභාවයක් අවකාශ ස්වභාවයක හිත පැවතින. නමුත් වේදනාවද වෙනස් වෙමින් දැනුණු අතර එම හිස් විශාල ස්වභාවය දැනෙන විට වේදනාවේ අමාරුව අඩු බව දැනිනි. එසේ එම හිස් ස්වභාවය කීපවරක් ඇතිවීමෙන් නැතිවීමෙන් පැවතින. අද දින මුල් භාවනා දෙකේදීම ඊතා ඉක්මනින් හුස්ම තුනී වී ඉහත හිස් ගතියම වැටහින. නමුත් අවට ශබ්ද ඇසුනද හුස්ම නැවත දැනී නොදැනී ගියාය. හුස්ම නැවත දැනී නොදැනී ගියද එම හිස් ගතිය දැනීමට බාධා නොවේ. ඒ කුමක්දයි අරමුණු කිරීමට උත්සාහ කළත් අරමුණු කළ හැක්කේ ශබ්දයක් වේදනාවක් ලෙස ඇඟට දැනෙන දෙයක් පමණක් බව තේරුණි. අද අවසන් පරයන්කේදී හුස්ම තුනී වී හිස් ගතියක් පැවතුනේ ටික වේලාවකි. අරමුණු කිසි තේරුමක් නැතුව පැමිණේ. මෙලෝදයක් භාවනාව ඉවර වුණ පසු මතක නැත. නින්දකද නොවුනි. විශේෂ සතුටක් හෝ දැක්කේ නොමැත. ඊළඟ මොහොතට සාදර වී හැකි පමණ අවදිමත්ව සිහිය දියුණු වීමට මාර්ගය යයි සිතමි. වැරදි ඇතොත් නිදොස් කරන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. ඒකට දර්ශනයක් දෙනවා නිකන් මේ කාමරේ තියෙන උපකරණ බඩු මිනිස්සු කොහොම අයින් කළා. මේ කාමරය ඇතුලේ හයිඩ්‍රජන් බැලුන් ටිකක් දාලා හැමතැනම පාවෙන්න තියලා අමුත් එක් ගෙනල්ලා කාමරේ ගැන කියන්නේ කියොත් එයාට පේන්නේ හයිඩ්‍රජන් බැලුම් විතරයි. නමුත් දවස් තුනක් විතර ගියාට පස්සේ බැලුම් සාමාන්‍යයෙන් හුලම් බැහැලා පොළොවට පාත් වෙනවනේ. උදේට ඒක නාට කිව්වොත් එහෙම දැන් ගිහලා බලන්න කිව්වොත් එහෙම කියනවා බැලුම් නැහැ බැලුම් පාත් වෙලා කාමරේ හිස් කියලා. නමුත් කාමරේ හිස් බව බැලුම් තියෙනකොට පේන්නේ නැහැ. බැලුම් තියෙන පේන්නේ බැලුම් විතරයි. ඒක නම් තමයි ඔයාලට බැලුම් කියන්නේ ඒක තමයි. ඇල්ලුම් බැලුම් තමයි. ඒ නිසා වස්තු පේන මිසක් අපිට අපේ ඉඳුරන්ට හිස්තන අරමුණු වෙන්නේ නැහැ. ඒ නිසා අපි වස්තු පිළිබඳව ඊර්ෂ්‍යා කරමින් රණ්ඩු කරමින් ඉදම් බෙදාගෙන ගෝසකරාට මේ අවකාශය තමයි මේ ඔක්කොම තියෙන්නේ. අවකාශය අපි දකින්නේ නැහැ. උචි අවකාශය දකින්න නැත්තා කල් අපි පටවියාපෝ තේජෝ වායත් එක රණ්ඩු කර කර ඉන බුදුරජාණන්සේව පෙන්නලා ඒව නැත්තන්ට හිමීට ගිහිලා කියනවා අවකාශයේ කොච්චරද කියනවනම් වස්තු තියෙන අවකාශයෙන් 104ටත් අඩු ප්‍රමාණයක්. ඒ හතරට තමයි අපි මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ. අවකාශය දැක්කනම් අපිට තේරෙවි මේ දැකපු පොඩි පාටු තත්ත්වේ නිසා තමයි මේ පාටු තත්ත්වයට මැරෙන්න හදාගන්නේ. බුදුසසුනේ සමස්තය දිහා කරවත කියනවා පේන දේවල් ශූන්‍ය ගන්න දෙයක් නැහැ කියලා. ඒක 105ට අඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒකට යෝගාවචරය ගියාට පස්සේ උගක් වෙලාට එන්නේ බය වෙන එක. මර මොන නැති වුණා, පාළු වුණා, තනි වුණා, කොටු වුණා, දිසාමාරු වුණා. ඉතින් ඒක තමයි මේ සද්ධාවත් ධාන, සීලයක් ධාන, සතියක් ධාන යන්නේ කියලා කියනවා. එතකොට පේන්න පටන් ගන්නවා දැන් බැලුමුත් තියේදී අවකාශය පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ යෝගාචර පේනවා දැන් වෙනද නොදැක්ක කැන්වස් එකක් පේනවා, චිත්‍රෙත් පේනවා. ඊට පස්සේ ඔක කොහොමඩක්වත් නොදකින්න බෑ. අවකාශය දැක්කට පස්සේ මේ කොයි එකෙත් තියෙන්නේ ඕක තමයි. ඔය ඒකෙන් තියෙන රූප ටික හොල්මන් කරනවා. ඒකෙන් තමයි අපිට තණ්හා මාන දිට්ඨිය ඇති කරන්නේ. අවකාශයේ තමයි 90 ගණන් තියෙන එක තියා බලනකොට අර රූප වල තියෙන කුප්පන ගතිය, ඉද්දන ගතිය, දුක් දෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අවකාශයේට දාලා තියෙන නම අජට අවකාශය. අජට කියන්නේ අවකාශයේ කවදා ෆ්‍රික්ෂන් එකක් නැහැ ගැට ගහන්න බෑ. ගැට හරි වදින හරියක් වදින්නේ රූපවල. ඒක තමයි මේ රණ්ඩු දරුවලේ පෙන් කරච්චලේ හැමදාම. ඉතින් අර අවකාශයේ හරහා රූපේ බලන්න හදනවයි කියලා මේ රූප හරහා අවකාශය බලන්න හදනවා කියලා කියන්නේ රූප ලෝකේ ඉඳලා අරූප ලෝකයට යamak කියලා සාමාන්‍යයෙන් කියනවා භාවනාවේදී. ඊට ගියාට පස්සේ පේන්න පටන් ගන්නවා අපි සංසාරේ දිගට මෙතෙක් දකපු රූපත් එක තමයි කතන්දර ගොතලා තියෙන්නේ. ලෝකේ තියෙන හැම සාහිත්‍යයක්ම හැදිලා තියෙන්නේ ওই 104ක් රූපත් එක්ක. අරූපත් එක්ක අනේකට තුච්ච, රිත්ත, ශූන්‍ය, අනත්ත කියන වචන ටික විතරයි ගැලපෙන්නේ. ඒවට මිනිස්සු කැමති නැහැ. භාවනාදී කියලා පුරුදු කරන්න කොච්චර රූපයිල හොල්මන් කරත් ඔක්කොම සිද්ධ වෙන්නේ අවකාශයේ කියන එක ලෑස්ති මනසකින් කියලා බැලුවොත් ඒ නටන රැඟුම්, ගායන ගැයුම් ඔක්කොම නිකන් පුස්සක් බාටපත් වෙනවා. අවකාශයට හානි කරන්න බෑ. ඔය එන රූප වලින් කිසි දෙයකින් අවකාශයට හානි වෙන්නේ නැහැ. ඒ නිසා මේ අවකාශයේ දක්නා සුළු බැල්මට අපි නැස්චාර්ථවාදය කියලා කියනවා, උච්ඡේදවාදය කියලා කියනවා. රස දන්නේ නැති ගොරකැයි කියලා කියනවා. ඉතින් ඒ රස දන්න කවට කියලා තමයි මේ පරිප්පුව කාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ අවකාශයේ දකින්න බෑ උද්දුර ගන්න යන්න එපා. පේන වෙලාවෙදී බලන්න අනික් වෙලාවදී බලන්න ওই රූප හැම එකක්ම වැඩ කරන්නේ කොහොමදත් අවකාශයේ තමයි. අන්නේ අවකාශයේදී ආ බලන්න පුරුදු කරගත්තාට පස්සේ Taman කොඩි ගහක් යට හිටියත් මාළු මාකට් එකේ හිටියත් ගෙන්දගම් පොළවේ හිටියත් Tamanගේ විවේකේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි රූපයෙන් කරන්න හදනවා විවේක ගන්න. එහෙම නෙමෙයි රූප තියෙද්දි අවකාශය ගන්න බලන්න. ගත්තට පස්සේ පේනවා අවකාශය කවදාකවත් රූප වලින් පුරවන්න බෑ. ඊට 95ක්ම හිස් අන්නේ ඒකත් එක්ක ඉන්න යන කෙනාට ගැටුමක් නැහැ. ඉල්ලීමක් කියලා දෙයක් නැහැ. දුන්න දේ විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අවිරුද්ධ ප්‍රතිපදාට වෙලා ඒ අර ලැබිච්ච හිස්කම උගක් කළාට ඒක හුදකලාව වෙනවා. හුදකලාට ඒක විවේකී වෙනවා. ඒකට සම්පත්‍ති කරගතියක් පේන්න පටන් ගන්නවා. කොහොයකින්වත් මට බලපෑම එන්න බෑ. මොකද තද <clears throat> අවකාශයක් තකින්න පටන් අර මේක නිවන නන් නෙවෙයි. හැබැයි නිවනට යන්න ඉස්සලා අත්දැකිය යුතු තත්ත්වයක් කියලා කියන්න බෑ. ඒ නිසා ඒක බෝ වෙන තාලෙට වැඩි කරන තාලෙ ජීවිතයක් ගත කරන එක තමයි දෙන්න පුළුවන් උපදේශය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී මම දැන් මෙතන යන මූල කර්මස්ථානයේ සිත යොදා සිටින විට හුස්ම රැල්ලට හුස්ම රැල්ල දැනෙන්නට වූ අතර සල්ප වේලාවකින් ඒ නොදැනී ගියේය. පැමිණෙන සිතුවිලිද අඩුය. එනමුත් කයි වේදනාවන් දැඩි ලෙස මතුවන්නට විය. ඊයේ දිනේදී ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි මෙය ඇතිවන මොහොතේ එය දැනගතිමි. එවිට එම කයේ අපහසුතා නැති වේයයි. මෙලෙස විටින් විට නැගෙන කය වේදනාවෙන් දෙස බලා සිටීම සතුටු ජනක විය. ක්‍රීඩාවක් මෙන් දැනිනි. විටින් විට පැමිණෙන හුස්ම රැල්ලට සිත යොමු කළ විට ඊතා වෙහෙසකර තත්යක් දැනුනි. එබැවින් කයේ වේදනාවන් දෙස බලා සිටීමි. මෙලෙස පැයක් පමණ කාලයක් සිටීමට හැකි විය. ඔබ වහන්සේගෙන් මේ සඳහා භාවනා උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ওই වෙලාවට දැන ආස්වාද ප්‍රසවාසයත් තම වේදනාවක් සංඥාවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒ වෙලාවේ කරන කෙරෙන කෙරුණු සංස්කාර වෙන්න පුළුවන්. ඒ කොයි දේ වුණත් බලන් හිටියොත් පේනවා. රූප වශයෙන් පේන රූප වශයෙන් තියෙන රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප නැත්නම් මේ වේදනා ඔක්කොම එකයි නමේ විතරයි වෙනසක් තියෙන්නේ. අපි දාන නමේ හැටියට එක වෙනස් වෙන. ඉතින් හොඳට බලන්න හිටියොත් රූප නැතුව වේදනා එන්න විදියක් නැහැ. වේදනා නැතුව රූපයක් එන්න විදියක් නැහැ. අපි අර ඒක එක එක වෙලාවට එක එක නම් දානවා. පුළුවන් නම් එතෙන්ට ගිහිල්ලා මේ එනදී අර චිත්‍රපටි ටෙලිවිෂන් එක තිත් වගේ බලාගෙන නම් කරන්නේ නැතුව පස්සේ කරා. මේ ඔක්කොම මගේ මල්ලට වැටෙන්නේ මගේ account එකට වැටෙන්නේ මම ඒව නම් කරන්න හැබැයි තමයි. පුළුවන් තරම් ඒක දිහා දැක්කට නොදැක්කා වගේ නාමකරණකින් තොරව බලාන හිටියොත් ඒ වගේ තියෙන වද දෙන ගතිය දුක් දෙන ගතිය කොනහන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් අපේ මන හිත කොහොමඩක්වත් කැමති නැහැ. යමක් නාමකරණය කරන්නේ නැතුව බලන්න. නාමකරණයෙන් තමයි සංඥා කියන එක පටන් ගන්න එතනින්. එතනින් තමයි දුක එන්න පටන් අරගන්නේ. ඒ නිසා දේවල් ආවට ඒවට නම් කරන්න නැතුව ඉන්න පුළුවන් නම් පටන් ගන්න නෙවෙයි මම මේ කියන්නේ. පටන් ගන්න යම් මට්ටමකට ගියාට පස්සේ නාමකරණේ පටන් ගන්නව නම් කරන්නම කියනවා. ආස්වාසේ නම් කරන්න, ප්‍රසවාසේ නම් කරන්න, වාම දකුණ නම් කරන්න කියනවා. කරලා කරලා කියලා පොදු ලකුණ මත උනාට පස්සේ එන ගොජේට සමස්තෙට බුදුහාමුදුරුවෝ දෙන්නේ සම්තතිය කියන නම ඉංග්‍රීසියෙන්කට ෆ්ලක්ස් කියලා කියනවා. මේක තියා බල්ල නම් කරන්න නැතුව හිටියාම මේකේ පටන් ගන්නම කවදාකවත් නෑ අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා පටන් ගත්ත සම්තතියක් මෙතන තියෙන්නේ. අපි මරණයට පස්සෙත් ඉතුරුන එකක් තියෙන්නේ. ඒකේ සීමාවකුත් නැහැ ඒක ඔම්නිපොටෙන්ට් ඔම්නිප්‍රසන්. හැම තැනම තියෙනවා හැමදාම තියෙන එක. මේකට මේ එක එක නන්දටි කිය ගමන් මේක අපේ සංස්කෘතියට අපි දාගන්නවා. දාට පස්සේ මම වගේ වෙන්න ඕනේ. නිසා මේ එන දෙයට නම් කරන්න තු බලා හියොත් පෙනේවි. ඒක මූලික ශක්තියක් ඕන දෙයක් බවට හැරෙන්න පුළුවන් එකක්. අපි දෙන්න මේ හැටියට ඒක හැඩ ගැහෙනවා. නිසා නම් කරන්න නැතුව හිටියොත් ඒක ඒකේ ස්වභාව ධර්මයට යනවා. මමත් නොබලා ඉන්නේ පූර්ණ අවදියෙන් බලා ඉන්නවා. බලනවා හැකියාව මේක මම ගා ගන්න නැතුව ඉන්න. කෝල්ල බබා හිටියට කෝල්ල බබාට මම ගහන්න යන්නේ නැහැ. ගැහුවේ නැත්තම් කෝල්ල බබා මට ගහන්නේ නැහැ. මේ කෝල්ල බබාට අත දාලා තමයි අපි ගහන ගහන කැල ඇල්ලුනාට පස්සේ අපි කොල්ල බවට දොස් කියන්න වෙලාවක් එන්නේ එතන හිවලා පැනලා කනවා. දෙක තුනට ගහනකොට මේ කොල්ල හිවලා ඉන්නේ. අපි මෙතන පැටලෙනකම්. අපි කොල්ල බවට දොස් කර කොල්ල බව කවදාකවත් අපිට ගහන්නේ අපි තමයි ගහලා අනාගන්නේ. ඒ නිසා මෙතෙන්ට ගියාට පස්සේ යනවා නම් ඕනනම් පොල් තෙල් ටිකක් ගාගෙන යන්න. කොහෙද ගැහුවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ලෑස්තිලා යන්න නම් කරන්නේ නැතුව ඉන්න බෑනේ. මේ හිත වෙච්ච දෙයට නම් කරන්න නැතුව ඉන්න බෑන ඔයකම එකම දෙයකින්වත් අපිට ඇවිල්ලා කොක්ක වදින්න නැති ගතියක් තියෙනවා. ඉතින් ඒක නම් නොකර සිටීම හරි දියාරුයි. හරිම ඒකාකාරයි. හරිම නීරසයි. ඉතින් ඒක නිසා අපි කොහෙන් හරි මේකට නම් දාන්න දාපු ගමන්ම ඒකේ පටලයි. නිසා මෙතන ගියා වේදනාව කියන්නේ යන්නත් එපා. තියෙන දේ සමස්තයක් වශයෙන්, ගොජයක් වශයෙන්, ගලණයක් වශයෙන් සන්තතිය වශයෙන් දෙස බලාගෙන හිටියොත් පෙනේවි. අනිත් දවසේ බහනා පටන් ගන්න වෙලාව ඇතුළේ මොකද ගන්න පුළුවන්. ක්‍රමෙන් බයින දෙයක් ඇත්තේ නැහැ. පටන් ගන්න වෙලාව ඉඳලා ඒක තියෙනවා. අන්න ඒ වගේ මේ පහුවෙලා පේන දේ මුලට ඇදින්න පටන් අර ගන්නවා. මේ සමස්ත දැකීමේ, ගොජේ දැකීමේ, සන්තතිය දැකීමේ කලාව ඉගෙන ගත්තොත් දුක් දෙන දේ දුක් දෙන ගතියන අතර වෙලා දේ ඉතුරු වෙනවා. ඒකේ කටු සර කටුකරෝසන ගතිය අඩු වෙනවා. පටලවා ගන්න ගතියත් අඩු වෙනවා දැක් ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස භාවනා කිරීමට වාඩි වූ විගසම ප්‍රකට වන්නේ කයේ තද ගතියයි. එය දෙසටම සිත යොමු කරන විට ක්‍රමයෙන් සියුම් වී ගොස් කයේ සැහැල්ලු ගතියක් දැනේ. ඉන් අනතුරුව ආනාපාන සතියට යොමු වෙමි. හුස්ම වදින තැන තද ගතියක් හෝ සමහර විට උණුසුමක් දැනේ. ක්‍රමයෙන් ඒද නොදැනීයයි. දැන් දැනෙන්නේ ඊටා පහසු ගතියක් පමණයි. මේ වෙලාවේදී ප්‍රීතියක් ඇති නොවන්නේ මේ පහසු ගතිය යම් අවස්ථාවකදී නැති වී යන බව හිත ඇතුළෙන් දැනුම් දෙන නිසායි. භාවනාව පටන්ගත් මුල් කාලේ අධික වේදනාවලින් භාවනාවට බාධා කළ නිසා මේ හැඟෙන්නේ දුකෙහි අඩු බවක් පමණක් බවත් ඕනෑම මොහොතක දුක් වේදනාවක් ඇතිවිය හැකි බවත් හැඟෙයි. නමුත් ඒ ලැබෙන පහසුවෙන් විදර්ශනාවට යොමු වීමට උත්සාහ කරමි. ආස්වාස ප්‍රස්වාස යන නමින් හැඳින්නුවත් එයද සංඥාවක් පමණක් බව වැටහි. ඒ සමගම කයේ නොයෙකුත් සංවේදීතාවන් ඇතුලින් පෙරලෙන දඟලන රැලිමෙන් යන ගති දැනේ. මුලදී ඒවා ඇතිවන විට කයටම සිත යොමු වුණත් කාලයක් කාලයත් සමගම එයද පටවි සංඥාවක් බව තේරුම් ගියා. ඉහතින් මා විස්තර කළේ නිවසේදී භාවනා කරන විට වරහන් ඇතුලේ බොහෝ විට පරයන්ක දෙකක් සමහර විට එකක් ඇතිවන අත්දැකීමයි. නිවසේදී භාවනා කරන විට ඇතිවන අත්දැකීමයි. මෙතනදී පරයන්ක කීපයක් කරන නිසා කයේ තදගති ඊතා බලවත්සේ ප්‍රකට වෙයි. සමහර විට කළු ගලක් මෙන් හැඟෙයි. මේ අවස්ථාවේදී ආනාපාන සතියට යොමු විය නොහැකියි. බාහිර වෙනත් තරමුණකට සිත නොගියත් සුළු වශයෙන් හෝ අකමැති ගතියක් ඇති වෙයි. ඊයේ හවස 5 සිට 6 දක්වා කළ භාවනාවේදී කුස තුල ඉහළට පහළට ගමන් කරන යමක් දැනෙන්නට පටන් ගත්තේය. එයද දැනුනේ බර යමක් හිර කරන්නාක් මෙනි. දුක් වේදනාවක් පමණයි ප්‍රකට වුනේ. නාසයෙන් වැగిරෙන්න පටන් ගත්තා. සතර මහා ධාතුවම ප්‍රකට වන බව හැඟුණත් ඒ වේලාවේදී බයක් ඇති වූ නිසා ඉරියව් මාරු කළා. ස්වාමින් වහන්සේ ඊයේ දේශනා කළ පරිදි මෙවැනි தත්යකට සාදර වන්නේ කෙසේද? මේ විඳීම් ස්වභාවයට අකමැත්තක් සහ සියුම් ද්වේෂයක් පහළ වන බවත් වැටහුණා. මෙවැනි අවස්ථාවක කෙසේ මුහුණ දිය යුතුද අනුකම්පාවෙන් පහදා දෙන්න. දෙවන ඉල්ලීම දැනට අවුරුදු කීපයකට ඉහතදී ඔබ වහන්සේගේ සතිපට්ඨාන දේශනා මාලාව මට ඉතාමත්ම ප්‍රයෝජනවත් වුණා. මා තුළ ඇති වුණු ධෛර්යය, නොපසුබට වීරිය ප්‍රකට වන හැම වාරයකදීම මම ඔබ වහන්සේට নমස්කාර කරමි. හිත පසුබසින හැම අවස්ථාවකදීම ඒ දේශනාවල් විශේෂයෙන් ධාතු මනසිකාරය සති සම්පජඤ්ඤය වැනි දේශනා මම නැවතත් අසමි. එෙහිදී ඔබ වහන්සේ විසින් විස්තර කරන ලද පනිදාය භාවනාව සහ අපනිදාය භාවනාව තවත් විස්තර ඇතුව කියා දුන්නොත් හැම දිනාටම යහපතක් වේයයි සිතමි. මේ ඉල්ලීම වර්තමාන දේශනාවට සම්බන්ධ නොවුණු කරුණක් නිසා ඒ ගැන සමාව අයදිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය මේ බවදීම අවබෝධ වේවා තෙරුවන් සරණයි. මේ ප්‍රශ්න දෙක සුදුසුයි හැඟේ නම් පමණක් ඉදිරිපත් කරන්න. ඒක අර පළවෙනි ප්‍රශ්නේ තියෙන විදිහට වාඩි වෙලා බලන ඉනකොට රචනයේ මුල් දිගටම ඒ ගති කියන වචනේ පස්සයි පොලක සඳහන් කරලා තිබුණා. මට තද ගතිය බර ගතිය වැටෙනවා කියලා. ඉතින් ඒ වගේ අර පමිනෙනදී ගති භාව ස්වභාව වශයෙන් බලන්න ගත්තොත් ඒව නිසා දුක් කරදර හිතර ගැනෙන්නේ තද ගතිය, තද ස්වභාවය, තද භාවය. මේ භාව ලක්ෂණ වලට මගේ කයේ එහෙම නැත්නම් මොනම ක්‍රමයකට මාව ගාව ගත්තොත් තමයි ওই වේදනාව විඳීම එන්න පටන් නිසා ගති භාව ස්වභාව කියන ලක්ෂණට ගිය ගමන් හිත ඉබේම ධාතු මනසකට ඇරෙනවා. එතකොට ඒක විශ්වගත භාෂාවක් වෙනවා. තද ගතිය කළු කල් වල තියෙනවා. ඒ වේදනාවක් නැහැ නේ. මෙලෙක් ගතිය පුළුංගොල තියෙන වේදනාවක් නෑ මේක මේ මගේ කරගත්තොත් තමයි වැටෙන්නේ. එහෙම නැත්නම් මේ ගති භාව ස්වභාව වෙනුවට මගේ කකුලේ මගේ බඩේ මගේ කනේ මගේ නාසයේ කියලා ශාරීරියේ කොටසට අවධානය යොමු කරපො ගමන් පිළීම වැඩි වෙනවා. ඒකේ ගති භාව ස්වභාව ධාතු වලට ගිය ගමන් භෞතික විද්‍යාවක් විතරයි තියෙන්නේ. පරිශනාගාට ගිහිල්ලා භෞතික විද්‍යාවක් කරනවා මේ එක එක හැඩ එක එක ගති භාව දකින්න වගේ. ඉතින් ඒ නිසා තමන්ගේ ශරීරේ උනාට ඒක අර භාව ලක්ෂණ ගති તો භාව ලක්ෂණයෙන් බලන්න පුරුදු වෙනවා කියලා කියන්නේ සම්මුති දෙයක් පරමාර්ථ භාෂාවෙන් කතා කරන්න පුරුදු වෙනවා. පරමාර්ථ භාෂාවට දාපු ගමන් ඒකේ තැවෙන්න දෙයක් නැත්තේ නෑ. ඒ ගති භාව ස්වභාව බලනකොට ලැබෙන ලාභයක් තමයි ඒ ගතියේ භාවයේ ස්වභාවයේ සීමාව පැහැදිලි නෑ. ඕන වෙලාවක මම කකුලේ තද ගතියක් දැල්ලා තද ගතිය දිහා බැලුවොත් ඒක නිකන් පදාසයක් වෙන්නේ. එක තැනක සීමාවල් පේන්නේ නැතුව යනවා. ඒතකොට Tamanට පේන්න පටන් ගන්නවා සීමාවක් දාපු ගමන් Tamanගේ වෙනවා. සීමාව නැති වෙච්ච ගමන් දුක අන්සතු දෙයක් පාඩපත් වෙනවා. ඒසයි සීමාව දානවත් එක්කම නංවනන් එනවා. ඒසයි මේ කලාව දිහා බලලා නංවනන් දාන්නෙත් නැතුව සීමාව නැතුවත් බාර අරගෙන ගති භාව ස්වභාව වලට යන්න පටන් අරගත්තොත් Tamanට තේරෙන පටන් ගන්නවා මේ ප්‍රශ්න දිහා බලන බැල්මේ දෘෂ්ටි හැටියටමයි අපි ඒක අහ කියන්නේ ඇඟේ දාගනින්නක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ගති භාව ස්වභාව බලන්න ගත්තොත් Taman ළඟ ඉන්න එකනා මේ මේ දේ කරන්නේ ඇයි කියලා Tamanට සාපේක්ෂව කියන්න පුළුවන්. ගහක අත්තක් වැහෙනකොට දැනගන්න බෑ මේ උලම් බෙල්ල තමයි කියන්නේ. අත්ත කඩවැන්නකොට දැන බර වැටලා තමයි කියන්නේ. එතකොට අපිට මුළු විශ්වයම තේරෙනවා. හැබැයි මගේ කෑලි මම කියාගෙන ඉලක් නැති ඒකට අපි හරි බයයි. අපි මේ පෘ탁 පෘ탁 කියලා කියන්නේ අපි මේ මම කියා ගන්න කොටසක් අල්ල ගන්න මේ හැම ඇතුළත ඊට පස්සේ ඒකෙන් තමයි මේ ඔක්කොම දුක් එන්නේ. කොහොමද සරුවචනාංශය මේකට පොදු නියමයක් දෙන්නේ? මේ මේ භාව මේ ස්වභාව මේ ගති වල යමකට තණ්හා කරුවොත් ඒ තණ්හා කරපු ටිකෙන් විතරයි දුක් එන්නේ. තණ්හායි ජායති සෝකෝ ප්‍රේමතෝ ජායතිසෝ යම් කොටසකට ප්‍රේම කරුවානේ ඒකෙන් තමයි දුකේ. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම ගති භාව ස්වභාව වශයෙන් තිබුණොත් එimhe දුක් දෙන ගතියක් නෑ. ඉතින් ඒක නිසාම ඔය ඉතින් බෙක් කියනවා. භව රෝගය සද්දනා රූපෙට මත්වියයි දු ප්‍රේමකලේ කෝ සැපතාමේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ තම්බි කෙනෙක් එන්න ඕන කියලා දෙන්න. මේ තරම් දුක් දෙන දේවල් මගේ කියාගෙන මගේ කියපුවට තියෙන දුක් වෙනවයි කියලා තව හම්බ ගන්නවා. ඉතින් හම්බ කරන දාක් හම්බ කරන දුක තමයි. ඒ වෙනුවට නිකන් සම සමාජය වගේ ඔක්කොම අපේ ඔක්කොම අපේ දේවල් තමයි අවශ්‍ය දේ ප්‍රයෝජන ගන්න අනිතත් එක්ක ආදා බෙදාන කණ්ඩ ගියාම මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. ඉතින් ඒක හරි පහත් වැඩක් විදිහට තමයි සලකන්නේ. විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී ආර්ථික ක්‍රමේ. එනිසා ඒකට දෙන තියෙන කුළු ගිඩි පහරක් තමයි මේ දකින්න හැමදේම ගති විදියට දකින්න භාව විදියට වගේන ස්වභාව විදියට දකින්න ඒ ඥාන පිරින් බලන්න යන්න එපා. මගේ උඹේ කියන්න යන්න එපා. ගති ස්වභාව වලට යන්න ගත්තොත් අපි විශ්වගත ශක්තියකට නැත්නම් විශ්ව ශක්තියට හා වෙනවා. ඊට පස්සේ තියෙනවා තමයි දේවල් මොකටද කරදර වෙන්නේ. ඒ අල්ලග මේ මග කියාගත්තොත් කෙට විතර දුකේනේ. එහෙම කියාගත්තේ නැති දේවල් වලට අපි ජාලේ පැතිරෙන්න නම් ගති භාව ස්වභාව වශයෙන් දකින්න. එතකොට තමයි දැක් ගන්න පුළුවන් මේ ඒ ගතිය මනුස්සයට තියෙනවා සත්තුන්ට නැහැ. මනුස්සයට තියෙනවා මනුස්සයක ඒක පුරුදු කරන්නේ නැත්තේ අපේ දෙමාපියෝ අපි නොම ගැවලා තියෙන නිසා. අපේ ගුරුවරු අපි නොම ගැවලා තියෙන නිසා. අපේ නායකයෝ අපි නොම ගැවලා තියෙනවා. මේක මගේ කියාපල්ලා. දැන් බුදුරජාණන් වහන්සේ කියන මේක මම කියන එක මම කියාගන්න එපයි කියලා. මට මතක නැහැ බයිලකාරයාගේ නම ඌ කියනවා මල්ලි මෙව ලස්සන බයිලා මගේ කියපල්ලා අල්ලගනිල්ලා එතන බයිලා කියන්නේ මම ලස්සන බයිලා අල්ලගනිලා මගේ කියපල. ඒක තමයි ඕගොල්ලෝ කරන දරුවන්ටත් උගන්නන්නේ බයිලාව තමයි. බුදුජානන්සේ කියන්නේ මේවා මම කියන්න එපා, මගේ කියන්න එපා, මගේ ආත්මය කරගන්න එපා. නේ තමම නේසවමස්සේ නොමේසෝ අත්තා. ඉතින් ওই දෙකේ කැමැති එකක් කරන කැමැති මහාට බෙදාගෙන දුක් වරඳන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ඒ පණිදාය භාවනා පණිදාය භාවනා බලමු ධර්ම දේශනාවට සම්බන්ධ කරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස මුලදී සතිය කුමක්දයි හඳුනා ගැනීමට සක්මන් භාවනාවේදී পায় ඔසවනවා ගෙනියනවා තබනවා යන්නෙන් කිරීම සිදු කරන ලදී. නමුත් දැන් සතිය නිමිත්තක් ආධාරයෙන් පිළිටීම අනවශ්‍ය බව තේරේ. සක්මනේදී ඒ මොහොත ගැන සිහිය පවතින බවක් දැනේ. পাය පොළවේ තවන විට දැනෙන ස්පර්ශයේද විටක කුරුළු ශබ්දයේද විටක පා මාරුවන දසනද දැනගනිමි. බොහෝ විට ඉහත දැනීම නිමිති නොමැති උදාහරණයක් ලෙස පයේ ස්පර්ශය කුරුල්ලාගේ ශබ්දය යනුවෙන් නොව හුදු දැනගැනීම ගැන සිතිය උදාහරණයක් ලෙස පයේ ස්පර්ශය කුරුල්ලාගේ ශබ්දය යනුවෙන් නොව හුදු දැනගැනීම ගැන සතිය පවතින බවක් වැටහේ. මෙය මම දැන් මෙතනට සමානයයි සිතේ. නමුත් මම ගැන අවධානයක් වන හැටියක් ප්‍රකට නොවන අතර සතියෙන් එක් එක් සිදුවීම් නිරීක්ෂණය කරන බවක් දැනේ. මේ ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබෙන්නේ නම් ඉතාගනේය. අද දින සක්මන් කරන අතරතුර සක්මන යම්කිසි රිද්මයකට වැටි වයින් කර බෝනික්ෙක් වගේ මගේ පාලනයකින් තොරව යන හැටි නිරීක්ෂණය කිරීමට හැකිවිය. පයේ වේගේ වැඩි විය. සමහර විටක දෙපා මාරුවෙන් මාරුවට යන හැටි ගැන අවධානයක්ද තිබුණි. තෙරුවන් සරණයි. මේක ඇත්තටම පූර්ණ අවබෝධයක් එන්න කියනවා මම නිින්දේ ඉන්න ඇති මම දැන් නිින්දේ ඉන්න බව දන්නවනලු ওই ගතිය පූර්ණත්වයට යන්නේ. යමක් ඉන්නකොට මේ රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් හොඳ මනාව ඔක්කොම තියෙනකොට වැටෙනවා සාපේක්ෂවම වැටෙන්නේ. ඒ සාපේක්ෂතාවය යන්න ඕනේ මොනවත් නැතිලා මොනවත් නැති බව දැනගන්න පුළුවන් එක. ඒක අපේ මනසට ගොචුරු වෙන්නේ නැහැ. අපේ මනසට ගොචුරු වෙන්නේ ඇති දේවල් අතර සංසන්දනයක්, සාපේක්ෂතාවයක්. මොනවත් නැති වෙලාවේ දැන් තදබල නිින්ද කියනකොට මම දැන් නිින්දේ ඉන්නවා කියලා දැනගන්න පුළුවන්ද කියන එක. ඒක සාමාන්‍ය තර්ක මනසකින් කියලා දෙන්න අමාරු තරම්. ඔන්න නිින්ද නැගිටලා පස්සේ දන්නවා නිින්ද හිටියයි කියලා. ඒක කොහොමද දන්නේ නිින්ද නැගිට පස්සේ පේන දේට සාපේක්ෂව වෙනවා කලින් මොනවත් තිබුණේ නැහැ කියලා. හිතන්න කවදා හරි මම නිින්දේ තද බල නිින්දේ ඉන්නකොට නැත්නම් මොනවාක ස්පර්ශ කරන්න තියලාදී ස්පර්ශ නොකරන බව දැනගන්න පුළුවන් වුණොත් ඒක අපි නැස්චාත්‍යයට අවදි වීමක් කියලා කියනවා. මාස දෙකක් විතර ඇතුළේ මෙල්බර්න් ඉන්න පුංචි කෑන් ළමෙක් මට ඊමේල් එකක් එවලා දුනා. ස්වාමීන් වහන්සේ මම එක දවසක් ගියා සතිපාසලට. ඊට පස්සේ මේ මම මේ සතිය වඩන්න පටන් ගත්තා මට ලොකු ප්‍රශ්නක් තිබුණා මම හීනෙන් බය වෙනවා. ඒ නිසා මම නිදා ගන්න යනකොට සතියේ නින්දර ගියා. මට දැන් මේ බය වෙන්නෙත් නැහැ, පිහින පේන්නෙත් නැහැ. අන්තිම වාක්‍යයට නම් මම නින්දේ ඉනකොට දැන් මම දන්නවා නින්දේ ඉන්නේ කියලා. මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ මේ ඒ ළමයා මේ කියන්න හදන්නේ මොකද්ද? ඇත්දකෝ දෙයක්ද? අත්දැකන එක අපිට හිතා ගන්න බෑ මට දැන් නිින්දේ ඉන්නකොට මම දන්නවා සාංශ මම දැන් නිින්දේ ඉන්නේ කියලා. එතනින් තමයි මේ දන්න දේවල් වල තියෙන රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ අහුවෙන්නේ. දැනගන්න මොනක්වත් නැති වෙලාට ගියාම අපේ හිත අන්ධබන්ද වෙනවනේ. කලබල වෙනවනේ. කලබල වෙන්නේ නැතු ඒකෙදී අවදි වෙන්න පුළුවන් නම්. ඒකට කියනවා නිින්දට අවදි වීම කියලා. එහෙම නැත්නම් කියනවා lucid dreams පේන පටන් අරගන්නේ. අනේ ඒ පැත්තේ තමයි මේ ලෝකේට උත්තරේ තියෙන්නේ. ඉතින් අපි ඒක බීචිකාවක් බයක් කරගෙන ඒතර පිරිත් නූල් ගැට ගන්නව නෙමෙයි. හීනෙන් බය වුණයි කියලා. අන්ධකාරයට බයයිනේ, කරුවට බයයිනේ, මරණයට බයයිනේ, වයසට යන බයයිනේ. ඉතින් මේ බය තියෙන තාක්කල් මේක අල්ලනවා. අල්ලන්නේ කක්කා. අල්ලපු හරියට දුක් වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් නම් උත්සාහ කරන්න. දැනීම නොදැනී දැනීම නොදැනීමට යනකොට කොතනදීද මලපන්නේ කියලා. කොච්චර දුරට නොදැනීම තුලට යන්න පුළුවන්ද කියලා බැලුවොත් දවසින් දවසේ මොකද්දෝ දිනුවක් තියෙනවා. එතකොට මේ ජීවිතයේ ඉඳගෙන මැරීම මරණය අත්දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගුරුත්වයේ ඉඳගෙනම ගුරුත්වේ නැති වෘත්තාකර්ෂණ නැති එකක් අත්දකින්න පුළුවන්. අන්න ඒක සඳහා යෑම මම කියන්නේ නිවනට පාරක් නොවෙන්න වෙන්න පුළුවන් අපේ සෙල්ලක්කාර දෙයක්. අපේ මානසික පරාසය දිනු කරගන්න ඒකට තමයි උත්තරය කියලා දෙන්න තියෙන්නේ. අතිගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව පරයන්කේ ඉඳගෙන හුස්ම වැටෙන සැට බල සැටි බලා සිටිමි. හුස්ම නාසයෙන් ඇතුළුවන සැටිත් පිටවන සැටිත් බලා සිටිමි. එවිට සිතුවිලි අතීත හා අනාගතයට යන සැටිත් බලා සිටිමි. නැවත හුස්ම වැටෙන සැටි බලා සිටිමි. මෙසේ චක්‍ර කීපයක් ගියේය. හුස්ම රළු බව මුලදී දැනුනි, ඉන්පසු තුනී වී යයි. චක්‍රයක් නැවත ආරම්භ වන විට නැවත හුස්ම රළු බව දැනේ. මේ අතර කකුලේ වේදනාවද දැනේ. ප්‍රශ්නය මෙසේ බලා සිටිද්දී සිත වැඩ කරන්නේ එයට අවශ්‍ය විදිහටය. සමහර විට මට හැඟෙන්නේ මා ඇතුළත පුද්ගලයන් දෙදෙනෙකු සිටින බවය. සිත සහ මා පාය දෙස බලා සිටීම. මෙය නිවැරදිද? මෙය බලා සිටීම සමහර විට සාර්ථකව කළ හැක. නමුත් සමහර විට කකුලේ වේදනාව වැඩි වී කල නොහැකිය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ බලනේ බලන ගතියේ අලුත් ජනේලයක් අරගත්තා වගේ අපි බලන ස්වභාවික දෘෂ්ටි කෝණය නෙවෙයි ඇතුළේ ඉඳලා පිට බලන එක පිටේ ඉඳලා ඇතුළට බලනවා වගේ අජත්ත බහිද්ද වෙනසක් තියෙනවා ඒක පුරුදු කර ගන්න ඕනේ Taman දිහා විවේචනාත්මකව බලන්න තමයි ඉගෙන ගන්න ඕනේ ඒ නැත්නම් කදාවත් දිනු වෙන්නේ නැහැ මිනිස්සේ අපේ තියෙන්නේ අපි ඔක්කොම 100%ක් හරි මයි වල වැරදි නැහැ. වැරදි පෙන්වන මිනිහා තමයි වැරදි කියන පැත්තෙන් බලන්නේ. ඒ වෙනුවට තමන්ම තමන්ගේ වැරද්ද දකින්නවනේ. එතකොට ඒකට සතිය විතරයි එකම චීන කන්නඩියකට තියෙන්නේ. ඒ නිසා සතිය අවදි වෙන්න අවදි වෙන්න අපි මේ අනුන්ට බයිලා බණ කියන්න ගියාට Tamanටවත් Tamanගේ වැඩේ හරියට කරගන්න බැරි කක්කොට්ටු වගේ වැඩි බණ කියන જાතියක් කියලා තේරුම් ගත්ත දවසේ අපිට කවදාකවත් තව කෙනෙක් එක්ක වෙනසක් දැනෙන්නේ නැහැ. ඒ මානසිකෙත් තෝකපයි තියෙන්නේ. මයි ළඟත් මේකයි තියෙන්නේ. අයි මේ මම අනුගේ වැරදි ගන්න තියෙන මට කවුද දීලා තියෙන මේ පෙරක දෝරු තනතුර හෝ නඩුකාර තනතුරකේ බලත් ඒක පවරව පවටවා ගත් එක. ඒකට කියනවා vested interest එකක් කියලා. දැන් අනුන්ගේ හිතසුව පිණිස පිණිස කියන අනුන්ගේ වැරදි හොයා අනුන්ට උපදෙස් දෙන්න හදන අපි ඊට වැඩිය අමන කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේක පිට සිට Taman දෙස බැලීමක් කියලා විචනාත්මක බැලීමක් කියලා කියනවා. මෙන්න මෙහෙම නිදර්ශනයක් දෙනවා කටුකුරුන්ද ඥානানন্দ ස්වාමීන් වහන්සේ බුදුචානන්සික උපමාවක් ටිකක් සුද්ධ කරලා ලීයක් යතු ගන්න මිනිස්සේ ඒ ලීය යතු ගන්න ගමන් තමන්ම කන හැට තියලා බලනවා මේක කෙලින්ද කියලා. මම යතු ගන්න මගේ වැරදි තියෙන්න බෑනේ කියලා මිනිහා බලන්නේ නැතුව හිටියොත් මිනිහට අහු වෙන්නේ නැහැ. මිනිහා නිසා වරින් වර වරින් වර එක හැක් වැල්ල බලනවා තමන් ගාපු ලීයේ උස්තන් තිරනවා ඒක ගාලා ආයසරය බලනවා. ඒ වගේ අර මේකට බුද්ධජාන්සේ දෙන්නේ ප්‍රතිවේක්ෂාව කියලා. තමන් වැඩක් කරන ගමන් නැවත පිටකෙනෙක්ගේ දර්ශනයෙන් තමන් දිහා බලන්න කියන. ඒක තමයි අපිට කල්යාණ මිත්‍රය ඉන්නේ. ඒ තමයි අපිට කන්නාඩියක් තියෙන්නේ. තුන්වෙනි තමයි සතිය. සතිය තියෙනකොට තමනුත් මේ ලෝකේ තවත් පුරවැසියෙක් විතරයි. ඒ පුරවැසිය දිහා බලන්න පුළුවන් ගතියක් එනවා. ඒම අමර දර්ශනයක්. ඒකට මේ මට මේ කැමරා කරණය කරන එක يعني ෆොටෝග්‍රැෆි කරන මිනිස්සෙක් කිව්වා කන්දක් උඩට ගිහිල්ලා දර්ශන දිහා බලන්න කියලා. බලලා කකුල් දෙක යටින් බලන්න කිව්වා. ඒක උඩ සම්පූර්ණයෙන්ම වෙනස් කිව්වා. මෙහෙම දිහා බලලා අනිත් පැත්තල කකුල් දෙක ඇස්සේ බලන්න කිව්වා ඒක උඩ යට කරලා නෑ පේන්නේ. මේ කැමරා ෆොටෝ එකක් වගේ පේන්නේ ඒක. අනේ වගේ එක එක එක එක ක්‍රම කරන්න ඕන හදිස්සියේ ඉතින් අනික් විනසුන පිටුවේදී ඌව කරන්න ගිහිල්ලා නිකන් පරිස්සමෙන් කරන්න කවුරුත් නැති තැනක මේ බලපු දෙයක් දිහා බලලා කකුල් දෙක ඇටින් බලන්න. මේ බුදුහාමුදුරුවෝ අපිට විපස්සනා කරන්න කිව්වේ විශේෂ පස්සනාවක්. ඒක විසම පස්සනාවක්, වාස පස්සනාවක්. අපි දන්න පස්සනාවේ කිසිදාක නිවන නැහැ. ඒ නිසා විශේෂ පස්සනාව කරන්න මම කියනවා සෙල්ලක්කාරකම ඕනේ. සම්ප්‍රදාන කූල ගතියෙන් ගියොත් අපි පුරුදු දර්ශනයමයි තියෙන එක හැමදාම ප්‍රේමෙම තමයි තියෙන්නේ. මෙහෙම බලනකොට යටින් වෙනස්. ඉතින් පිරිමි කට්ටිය ඇඳුම් ගලවලා බැලුවොත් වල්ගතරුමයි පේන හරියත් අරු ඔක්කොම පේන හරියත් අරු පේන වල්ගතරු. එහෙම කරන්න යන්න එපා. එළියේ තියෙන වෙලාවක ඇඳුම් ඇඳගෙන බලන්න. එතකොට තරු පේනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කෙහි නාසිකාග්‍රය කර්මස්ථානයේ කොටගෙන භාවනාවේ යෙදෙද්දී ලද අත්දැකීමක් අනුව ඔබ වහන්සේ ඊයේ කළ විස්තරයක් තවදුරටත් පැහැදිලි කරගන්න කැමැත්තෙමි. ආශ්වාස ප්‍රාශ්වාසයේ කෙමෙන් සිහින්න නොදැනී ගිය පසු යම් යම් රූප විශේෂයෙන්ම රන්වන් පැහැ බුද්ධ රූප මැවි නොපෙනී ගියේ. ඒවා කෙරෙහි ඇලීමක් නොමැතිව ඔබ වහන්සේ උපදෙස් දුන් ලෙස පැසිව් ඔබ්සර්වර් කෙනෙක් වූ යෙමි. ඇතැම් විට සිතුවිලි නැති හිස් අවස්ථා ඇතිවිය. මට මා මෙතන ලෙස බැලූ විට තිස්සූයේ ස්කෙච් එකක් වැනි මැද හිස් පැහැඩයකි. මෙහිදී පැසිව් ඔබ්සර්වර් මම දැයි එකක් වැනි සමාන මෙහිදී පැසිව් ඔබ්සර්වර් මමදැයි හැඟීමක් ඇති වූ විට සිතුනේ එයද ඇති වී නැති වී ගිය රූප මෙන්ම සිත තුලින්ම මතු වූ අවස්ථාවක් හෝ රූපයක් ලෙසය. සතිය දිගටම පැහැදිලිව පැවතුණි. ස්වාමින් වහන්ස මා දිගටම පැසිව් ඔබ්සර්වර් ලෙස මනෝරූප දෙස බලා සිටීම කළ යුතුයද? මෙහිදී මා හසු විය හැකි කෙලෙස් උගුල් සහ ඉදිරියට භාවනාව පවත්වාගෙන යාමේ ක්‍රමයේ පිළිබඳව උපදෙස් දෙනු මැනවි. දෙක සක්මන් භාවනාවේදී ඇඟිලි තුඩු එසවීම, දන හිස නැවීම, පාදයේ එසවීම, තැබීම වශයෙන්ද විලම්භ බිම තැබීම, පාදයේ සම්පූර්ණයෙන් තැබීම, දන හිස කෙලින්වීම වශයෙන් සතිය පිහිටුවා පුහුණු කළෙමි. දින දෙකකට පමණ පසු මෙසේ කරන විට පාද කොටස ඇටසැකිල්ලක්සේ දිස්විය. සිතුවිලි ඇතැම් විට පැමිණියත් සතිය දිගටම පවත්වා ගතිමි. මෙහිදී සිදුවන ක්‍රියාවලිය යාන්ත්‍රණයක්සේ පෙනුනද කන්ට්‍රෝලර් කෙනෙකු නැතුව එය ඉබේ සිදු නොඇතයි සිතිනි. මෙහිදී කන්ට්‍රෝල මයින්ඩ් යනු මම කියා ගන්නා දේ යයි සිතෙනයි. මා කළ යුත්තේ මේ සියල්ල උපේක්ෂාවෙන් බලා සිටීමද එසේ නොමැතිනම් ඉදිරි භාවනාවට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. මේක අර මුලදී සඳහන් කරලා තියෙනවා ඒ වර්ණ රූප වෙනකොට ඒවා බුදු පිළිම වගේ පේන. ඒ අර බෞද්ධෙක් වෙච්ච නිසා තමයි. ඉතින් කතෝලික මිනිස්සු දැක්කනම් සර්බල්ධාරි දෙවියන් වහන්සේ තමයි පේන්නේ. මුස්ලිම් මිනිස්සු දැක්කනම් අල්ලාහු අක්බර්. ඉතින් ඊට පස්සේ බලනකොට පේනවා පේන්නේ උඹ බලන්න ඕන දේ විතරයි. පේන දෙයට නම දාගත්තට පස්සේ කොයි එකත් කොයි කබරයක් තලගොයා කරගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ එන දේවල් වලට අපි නාමකරණය කරන්නේ කොච්චරක් අපේ සංස්කෘතියට අනුවද, ඌරුවට අනුවද, පෞරුෂත්වයට අනුවද, කර්ම ශක්තියට අනුවද කියලා බැලුවොත් කවුරුවක්වත් ඒක විශ්වාස කරන්නේ නැහැ. හිතන නැනේතර බුදුආව තමයි හිටියේ කියලා. එනිසා සෙන් පොතක මං කියුවා හිටගෙන කියුවේ ඒක මේ ලයිබ්‍රරි එකට ගෙනාපු ගමන් අලුත් පොතක්. මට මතකයි හුවම්පෝ කියලා තමයි මං හිතන්නේ කතු. උඹ යන මග බුදුන් දැක්කොත් පයින් තමයි හෙලපන්. අපේ බුදු ආමතුරු මේනකොට පිරුණා පාළ ඔය ඉන්නේ බොරුකාරී. ඉතින් මේ පොත හිටගෙන ඉවර වෙනකම්ම කියවම මොකද මට කවදාහක්වත් බුදුහාමුදුරට පයින් ගන්න කියලා අපේ බුද්ධාංකාරයෝ කියන්නේ නැහැ. දැක්කොත් මල් පූජා කරන්න කියන්නේ මල් පූජා කරන තමන්ගේ තකතිරුකමටනේ. මෝඩකමටනේ. මේ තමන් හිතාගෙන එන එකට මොකක් හරි නමක් දාගන්න. ඒක ලියලා තියෙනවා නිවන පතන්න එපා. නිවන වැසිකිළියක නොසෝදාහලා අසුචියක්සේ සල්කපක් කියලා. මොකද නිවන පැතුවට ලැබෙන්නේ නැහැ. ඒක කළ යුත්තේ කරන්න ඕන. ඒක දැක්කට පස්සේ මට පුදුම ආසාවක් ඇති වුණා මහායාන පොත් කියවන්න. පොත් සෙට් එක හොයලා කියෙව්වා. අපි අපිට පේන්නේ බලන්න ඕන දේ. අපි නාමකරණය කරන්නේ බලන්න ඕන විදිහට ගොජේ බලන නම් කරන්න නැතුව ඉන්න හැටි බලන්න. නිවන් දැක්කවා. නම් කරපු ගම අපේ උරුම ගතිය, ජම්ම ගතිය, උරුලෑ ගතිය, ඇබ්බැහිය, සංස්කෘතිය තමයි පේන්නේ. ඒ නිසා ඇමරිකාවේදී කරලා තියෙනවා ඒ වගේ රිසර්ච් එකක් කරුවාට පස්සේ ඉතින් ගෙනලා තියෙනවා ඔය වගේ දේවල් පේන තැන්න. ඉතින් ඒ කට්ටියෙන් අහලා තියෙනවා ඔක්කොම මේ යුනිවර්සිටි එකට වගේ ආපු හොඳ උගත් පරිශනක් සඳහා නම් කියලා කියලා පටන් ගත්ත අය. ඉතින් කියනකොට Hindu මිනිස්සෙක් ඒ ආලෝකය දැක්කට පස්සේ කියනවලු ඉතින් අපේ පුතේ කියලා තියෙන ඔක දකින්න බෑ කියලා මේක තමයි බ්‍රහ්ම කියන්නේ හද සදාකාලිකයි omnipotent omnipresent සියල්ලෙම මුල. ඕක තමයි කියලා තියෙන. ඉතින් මැරෙන්න ඕන කියලා කරන බොරු නෙමෙයි පේන්න තියෙන කියනවා. මුස්ලිම් කෙනෙකුට කියව කතෝලික මිනිසෙකුට කියවලු ඕක තමයි සතරපරදාරි දිව්‍යඥාන්සි කියලා අපිට පෙන්වන්නේ. ඉතින් ඕක මේ ජීවිතේ දකින්න පුළුවන් බව කෙරුවට පරිශ්‍රයට මම බාරගත්තට වින්සිද්ධ වෙනවා. අනේ ස්තුතියි කියලාවලු. සමීවනසෙකුට කියවලු ඔය නබිතාගත්ම කල්ලිනේ භාවනා කරනකොට ඕක තමයි දැකලා තියෙන්නේ. මදීනා තමයි ඔකට නන් දුන්නේ. ඉතින් එච්චර දෙයකට මට යන්න පුළුවන් වුණාට පරිශ්‍රයට ගත්තා ස්තුතියි කියලා. ඉතින් ඒ ආගමේ කට්ටිය එක එක නම් දෙනවා. බෞද්ධයා කිව්වලු බුද්ධජානන්තය කියලා තියෙනවා ඔතෙන්දී පරිස්සම් වෙන්නේ කියලා. විදර්ශනා උපක්ලේශයෙන්ට පුළුවන්. මෙතෙන් තමයි පටන් ගන්න තැන පරිස්සම්යන් කියලා. අරගොල්ල හිතන්නේ ඒක තමයි කෙලවර කියලා. ඉතින් අපි කොහේ ඉඳලාද මේ භාවනා කරන්නේ? අපි මොන දෘෂ්ටි කෝණයක ඉඳලාද භාවනා කරන්නේ? පේන පේන දෙයට නම් දාන්න. දාන්න දාන්න කන. නම දාපු ගමන් අහුවෙනවා. නම දාන්න තු ඉන්න බෑනේ. සමහරවිට ඒතකොට අපි ඉගෙනගත්තු දේවල් කොහෙද තියෙන්නේ? ධර්මයේ කියලා දේ හැම එකම ඉගෙනගත්තු දේවල් නිසා නේනම් මේ කෙල වෙලා තියෙන්නේ. ඉගෙනගත්තු තිබුණ නැත්නම් ඔයකට හොඳ තැනක අපි ඉන්නේ. අභාග්‍ය සම්පන්න විදියට මේකත් යන්නේ ක්‍රිස්තු විශ්වවිද්‍යාලයේ. මේ මේ කුණු හරප නැත්නම් අපි අපිට මෙච්චර ප්‍රශ්න නැහැ. ඔළුවට තව දාන්න ඔගොල්ලෝ කරන්නේත් ඒකමනේ. දැන් අපේ අම්මලා තාත්තලා මටත් දැම්මා. හොඳ වෙලාවට ධම්මික ආමතුරු ඇවිල්ලා මට කිව්වා කනකොට කාබර් රාත්තල් ගන්න දැනගෙන. ඒත් මං එතකොට අවාසනාවට බෝස් ගැජුට් කරලා ඉවරයි. නෑ. ඔය බෝස් ගැජුට් කරන වෙලාව. අවුරුදු 26 36 අතර. පුදුමාකාර කේල් ගෙඩිය ලෙල්ලන්නලා දුන්නා මට. කා ගන්න පුළුවන් වයසක් නෙවෙයි. ඒ වයස ඉතාම අමාරු වයසක්. එහෙම දෙන්නේ නැතුව මේ මේ වගේ තැනක දෙන දෙයිවල් කියලා බලනකොට සංසාරේ කොටෙන්නේ නැහැ. හැබැයි ස්ථිර හානියක් වෙන්නේ නැහැ කරන්න පුළුවන්. ඒක කිසි බය වෙන්න එපා. එම් කියලා ලොකු හානියක් වෙන්නේ නැහැ. අපි මේ දන්නවා කියන දේ නිසා තමයි අපිට මේ අපි ඒ ට්‍රැක් එකකින් පිට යන්නේ. අපිට බුදුහාමුදුරුවෝ තමයි කහපාටක් දැකපුවා බුදුහාමුදුරුවෝ තමයි. ඉතින් කවුරු හරි කිව්වොත් නෑ නෑ බුදුහාමුදුරුවෝ නෙවෙයි කියලා ඉතින් මරා ගන්නවා. තෝ මූලධර්මවාදියා, තෝ කතෝලිකයා, තෝ මුස්ලිම් කාර්යයා. ඉතින් මේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී කබරගා තලගා කරගත්තට පස්සේ කාපිය එංග ප්‍රශ්න නැහැ නෝට ඕන තරම් කන්න පුළුවන් ඕන තරම් තකතිර වෙන්න පුළුවන් ඕන තරම් සංසාරේ ඉන්න පුළුවන් ඒ නිසා නාමකරණයම යන කෙල් ගහ ගන්න දැනේ පොල් ගහ ගන්න දැනේ කියලා කම්තාන්සු පාටයි නාමකරණය දෙනකොටම කිය හැකි මේ කොහෙද යන්න හදන ඉතින් මේන් තොර වෙන ගමනක් නැති නිසා මේක පහත් කළ හලගන්න එපා මේක දක ගන්න මේ වෙලාවෙම මේ පේන දේ වේදනාවක්ද සද්දයක්ද කියලා වෙන් කරගන්න නෑ එහෙම දෙයක්. අපි ඒක නම දැම්මට පස්සේ අපි වේදනාවට බේත් බොනවා. ඒක ඒකට සද්දයක් කියලා බලපන්න සැර වෙන ඒව කනට පොරොප්ප ගන්නවා. වේදනාවක් කියලා බලනසෙ බාම් මිල්ලනවා. එකම දේ එන්නේ එක එක නම දුන්නට පස්සේ එක එක තොවිල් જાති නටනවා. එක එක යක්කු. මේ නාමකරණ එක පොඩ්ඩක් පමා කරන්නේ ඒක දිහා බලාගෙන ඉන්න ටෙලිවිෂන් එකේ තිත් දිහා බලා ඉන්නා වගේ, ගොජේ දිහා බලා ඉන්නා වගේ, සමස්තය දිහා බලා ඉන්නා වගේ. මම මේ කියන්නේ ආධුනිකයෙක් නෙවෙයි. ආධුනිකයා මෙතෙන්ට එන්න ඕන. ආවට පස්සේ ওই දැනුම පැත්තක තියලා මේ පේන දේ මගේ කරගන්න නැතුව නාමකරණය කරන්න නැතුව බලාගෙන බලන්න ඉන්න බැරි කුලප්පුව වයන කොහෙද ඉන්නේ කියලා බලන්න ඒජ් එක මේක නම් කරන්න ඒ තමයි කර්ම ශක්තිය කියන්නේ ඒ තමයි අපේ රුචි අරුචිකම් ගැන දම් පෞරුෂත්වය නිසා අපේ පෞරුෂත්වය මොකද්ද කියලා දැනගන්න මමයා මොකද්ද කියලා දැනගන්න මොකක් හරි දීලා අර්ථකථනයක් දෙන්න කියන්නේ. ඌ ඒකේ අර්ථකථනය නෙවෙයි දෙන්නේ. මම කවුද කියන එකයි පෙන්වන්නේ. ඒ නිසා මේක නිකන් කේන්දරයක් බැලුවා වගේ. අපි මේ කතා කරන භාෂාවේ අපි ඉදිරිපත් කරන දේ මමයා කවුද කියන එක පේනවා. ඒක දකින්නට Taman කැමති නැතිකම මිසක් ඒක බලන්න එච්චර අමාරු නෑ. ඒකට අර වඩුව තනියෙන් බලනවා වගේ ලීය ගහන ගම Taman දිහාම නැවත සලකා බලන ගතියක් තියෙන්න ඕන. එහෙම නැත්නම් රිෆ්ලෙක්ෂන් එකක් තියෙන එක හරිය රැඩිකල්. ඒක නිර්දය වෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි අපි කතා කරනකොටත් අනිත් එක නෑ ගැන හැංගීමෙන් කතා කරන්න කිව්වොත් අපිට කවදාකවත් සත්‍ය කියලා දෙන්න හම්බෙන්නේ නෑ. ඔම්බාට රිවර්ට් වෙන්න ගහන්න ඕන. සෝනසේ කියන්නේ අපි භාවනා කරනකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ අපි භාවනා කරනකොට දැන් අපිට සිතුවිලි කියලා අපි සමහරක් ඒවා නම් කරනවා සමහරක් ඒවා විඳීමක් කියනවා සමහරක් ඒවා තද ගති කියනවා ඉතින් එතකොට ඒ විදියට කියවීම අවශ්‍ය නැද්ද? ඒ කියන්නේ දැන් ඔන්න සමහරකට තද ගතියක් කියලා අපිට හිතෙනවා මේක රසණයක් කියලා එහෙම නැත්නම් ඒ වගේ නම් කිරීම නොකරම බලා සිටීමද කියන වහන්සේ සඳහන් කරා. ඒතරේ නම් ඔව්. නමුත් අපි යමකට නම් කරන්නේ හෝ ඒක වார்த்தාවට දාන්නේ ඒක වැදගත් කියලා හිතව නිසානේ. ඒක විතරක් නෙවෙයි නේතන තිබුණේ. ලක්ෂයක් දේවල් තියෙනකොට කහපාඩක් පේනවා. බුදු වෙනවා. ඒක ලියන්න ඕනේ මොකද එයා විශේෂයෙන් සලකන එක වැදගත් කියලා. ඒතර නෙගටිව් තියෙන්නේ. අනිකුත් පේන දේවල් වලටත් ඒ සමාන වටිනාකම තියලා නම් කරන්න නැතුව හිටියනම් ඒක අපිට පිළීමක් ඇති කරන්නේ නැහැ. ඉද්දක් නැහැ කුප්පක් නැහැ. එන ඉවරයි ගියා. දැන් මේක නමක් දාගෙන ගත්තක මං ඉද්දි ඉද්දි තියෙනවා. ඒක නොකිය ඉන්න බෑ. ඒක තමයි කැලෙසෙනවා කියන්නේ. කුප්පන ගතිය. ඉද්දන ගතිය. ඉතින් ඒක එතනම අතහරින්න පුළුවන් නාමකරණයක් තිබුණ නැත්තම්. අතහැරෙනවා. අපිට දෙන්න බැරි අපි ඒකට විශේෂ වටිනාකමක් දෙන්නේ ඒක අපිත් එක්ක මොකද්දෝ සංසාරගත දෙයක් තියෙනවා. අපි ඒකට දෙන නමෙන්ම කියකි අපි ඒක දිහා බලන ස්වභාවයම නැත්නම් ඒකට තියෙන රුචි අරුචිකම් පේනවා. එතනදම නතර කරන්න පුළුවන් දෙයක් මේක. ඒ නිසා නාමකරණය නතර කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා සමස්තයේ වශයෙන් බලන්න, gediye වශයෙන් බලන්න, සම්තතිය වශයෙන් බලන්න, ගොජේ වශයෙන් බලන්න කියලා. ඉතින් ඒ නිසා මෙතෙන්දි මෙහෙම දෙයක් කියන්න මේ නැත්නම් මේක මේ පැටලෙන් දිර තියෙන නිසා අපි භාවනාවට බැස ගන්නකොට අපි ඒකකයක් වශයෙන් බැලීම රිඩක්ෂනිසම් වලින් තමයි යන්නේ ආස්වාසයක් කොටු කරලා බලන ප්‍රසවාසයක් කොටු කරලා බලන බලනකොට බලනකොට අපි දන්නවා සතිය පිටලා තියෙන හරියටම මේකේ කියලා. 아무ත් ඒක දිගේ යනකොට එnde ende ende ආස්වාද ප්‍රසවාසය බොඳ වෙලා අපිට ක්‍රමයෙන් සමස්ත පේන්න පටන් ගන්නවා. එතකොට ආය ආස්වාද ප්‍රසවාස හොයන්න යන්න එපා. ඒ සමස්තයට යන්න හරින්න. ගිහිල්ලා බලහන් ඉන්න බලන්න ණය දැන් නම් කර කර සතිය පිහිටව ගත්තා පිහිටව ගත්ත නිසා සමස්ත පේනවා ඉතින් බලාගෙන ඉන්නකොට කොච්චර බලන්න පුළුවන්ද ඊට ඉඳපොන් ආයෙසලයක් එයාම ආයෙත් ආස්වාද ප්‍රසවාසයේ වෙන් කරලා පෙන්වන්න පටන් ගන්නවා ආයෙ බොඳ වෙනවා ආයෙ ආස්වාද ප්‍රසවාසයේ වෙන් කරලා පෙන්වන්න පටන් ගන්නවා බොඳ වෙන මෙන්න මේ දිහා බලාගෙනකොට යෝගාවචරයට තේරෙනවා තේරුම් ගන්න වෙනවා මේ දෙක අතර මේ රිඩක්ෂනිසම් and system approach කියන දෙක අතර මේ අවධානය මාරු වෙවි මාරු වෙවි යනවා. වම් මොලේ වම් මොලේ දිහා වම් මොලේ අරමුණ දිහා බලනකොට රිඩක්ෂනිසම් හරහා බලන්නේ. දකුණු මොලේට ගියාම system එක. මේ දෙකෙන් රිඩක්ෂනිසම් තමයි මේ ආයතන වලින් උගන්වන්නේ. ඒතකොට system එක දකින්න බෑ අපට. ඒකෙන් අපි අන්ධ කරනවා. ඒක තමයි අධ්‍යාපනයෙන් කරන්නේ. අධ්‍යාපන හොඳටම වැඩි එකා එක ස්පොට් එක. උට එක හැපේන්නේ. ඉතින් අනිත් ඔක්කොම ඒ ඇහෙන් බලන්න කියලා ඌ කියනවා. ගැටලක ගෑනටත් ගහනවා. තිත පේන්නේ මට පේන එක කියලා ඉතින් ගෑනට දෙපැත්තෙන් පේනවා. ඒක මීයාකාට පිස්සු කියලා. එයාකාට ඉතින් බලවදා. අද අධ්‍යාපනයයි දේශපාලනයයි ආර්ථික සීරම හදන්නේ පිස්සු ටිකන්නේ. උන්ට ඕන විදිහට බලන්නේ නැතිනම් දැන් මේ අපිට පිස්සු කියන්නේ. තීන්ස අර සිස්ටම් එකට යනකොට යන්න දෙන්නේ. සිස්ටම් එකේ තියෙන හරිම సౌందర్యාත්මකයි. ඒකේ ළමා මනසක් තියෙන. ඔක්කොම බාර ගන්නවා අඳුරන්න ඕනේ නැහැ. පොඩි ළමෙක් අපි සන්තෝෂ කරන්නේ පොඩි ළමයි අපිට මොනවත් කියලා දීලා නෙවෙයිනේ. අවුරුදු 6ට අඩු ළමෙක් දිහා බලනකොට අපිට සන්තෝෂ වෙන සිස්ටම් එකක වෙන්නනවා ඒ ළමයා. අකුරු දන්නේ නැහැ, සංඥා දන්නේ නැහැ, මොකක්වත් බදන්නේ නැහැ. අම්මා තාත්තවත් දන්නේ නැහැ. සන්තෝෂයි. ඊට පස්සේ 6 4 තේරෙන පටන් ගන්න පස්සේ මොකද උනේ? කක්කනේ. දිගටම කක්ක සිංහල බුද්ධාම කියනකොට ප්‍රභාකරන් කියනකොට තද වෙනවා දැකලවත් නැහැ මේ යකා කවුද කියලා. අයියෝ. ඉතින් මරනකොට මිරිකල බදලා අල්ලගෙන තියහන් තියෙනවා හොඳට කැපෙන බිහියක් වගේ. ඉතින් ඒක බදාගෙන මැරලා යනවා. ඕකෝ නෑ පද්ධතිය ගත්තට පස්සේ පද්ධතිය තියෙන්න ඕන දේවල් නිතරම නැති දේවල් එකක්වත් ඇවිල්ලා නෑ. ඔක බාරගත්තයි කියලා අපි හොරිකඩේක් වෙන්නෙත් නෑ. අපි ජාතිවාදියෙක් වෙන්නෙත් නෑ. අපි ජාති විරුද්ධව යන්නේ තමයි මානවයෙක් වෙනවා. පුළුවන් අපා අපි යන් ඊගා ප්‍රශ්නේ. මොකද ප්‍රශ්න 18ක් තියෙනවා. අවසරයි සවිනාංශ. මාගේ අද උදේවරුේ අත්දැකීම් පහත අයුරින් විස්තර කරමි. පළමු පරයන්ක භාවනාව උදෑසන 5 සිට 6:30 දක්වා ආනාපාන අරමුණෙහි සිත පවත්වා ගැනීම පහසු විය. බාහිර ශබ්ද ගැටලුවක් වූයේ නැත. දෙක උදැසන භාවනාවේ දෙවනි වාරයේ 8 සිට 9 දක්වා විනාඩි 15 සිට 20කදී පමණ ආනාපානයේ තුනී වී යන බව හැඟුණි. ලා දම්පාට ආලෝකයක් පෙනෙන්නට විය. ආනාපානයේ සිත පවත්වා ගැනීමේ ඕනාකම අත්හැරීමි. ආලෝකයේ දිගටම පැවතිනි. නමුත් තීව්‍රතාවය සැරින් සැරේ වෙනස් විය. ආනාපානය ගැන සිහින් හැඟීමක් දිගටම පැවතිනි. බාහිර ශබ්ද පැහැදිලිවම ඇසුනි. අභ්‍යන්තර සහ බාහිර ශබ්ද දෙකම ඇසුනි. සිත ආනාපානයේ හෝ බාහිර අරමුණු වල ඇලීමක් හෝ ගැටීමක් නැති බවත් හැඟුනි. ශරීරයේ වේදනා කිසිවක් දැනුනේ නැත. භාවනා කාලය තුල භාවනාව අවසන් කළ පසු හිසේ කැක්කුම තිබෙන බව දැනගතිමි. පැනඩෝල් පෙති දෙකක් ගතිමි. තුන උදැසන භාවනාව පෙරවරු 10 සිට 11 දක්වා ඉහත 8 සිට 9 වාරයට සමානය. නමුත් හිස් එකක්කමින් තොරය. Mind seems to be an observer only. ස්වාමින් වහන්සේගේ කාරුණික ඉල්ලා සිටින්නේ ඉහත අත්දැකීම් පැහැදිලි කරන ලෙස ලෙසත් කළ යුත්තේ කුමක්ද කියා වටහා දෙන ලෙසත්ය. තෙරුවන් සරණයි. මේ වගේ ඇත්තටම එක වார்த்தාවට පරියංග 3-4ක විස්තර ගත්තාම කොයි එකක් අපි පරිේශන ලක් කරනවද විමසුමට ලක් කරනවද කියලා කියන්න බෑ. ඒ නිසා ලියනකොට Tamanට වැදගයි කියලා හිතන එකක් ලියනවනම් අපිට ඉවර කරන්න පුළුවන් අඩුව. තොග ගානක් ගෙනත් දාගත්තාට පස්සේ ඒක ඉතින් ඇනලයිස් කරලා ඉවර කරන්න බෑ. එතකොට උසාවියේ නොම ගෑනවා. ඒ නිසා Tamanගේ හොඳම පරියන්ක Tamanට හොඳයි කියලා හිතන එකක් කියන්නේ. ඒකෙත් ප්‍රශ්නක් තියෙනවා නම් කියන්න නැත්නම් මේ වාර්තාව දුන්නාට පස්සේ ඉච්චරයි. මේ ගොඩාක් විස්තර දුන්නාම අවධානය යොමු වේතු ප්‍රමුඛතාවය නැති වෙනවා. නිසා ඒ ලියපෙකනා කැමැති මේ පරියන්ක තුනෙන් කොයි එක සාකච්ඡා කරනවද කියලා කිව්වොත් නම් යන්න පුළුවන්. නැත්නම් මේ දිගට ලියන්න පටන් අරගත්තොත් අර ඉදිරිපත් කිරීමේ ගොනුව නැති අය වැඩි වේලාවක් ගන්නවා. හරියට ගොනු කරපේ කට්ටියට භාවනා ප්‍රශ්න නගා ගන්න සාකච්ඡා කරගන්න බැරි වෙලා යනවා. ඉතින් සානිද්දවසේ නැවතත් මේක ඉදිරිපත් කරන්න ලියන්න වැදගත් වෙයි Tamanට මේ සභාවේ අවධානය උසාවියේ අවධානය අවශ්‍ය කරන පොයින්ට් එකට විතරක් ගෙනියන්න කාරණා ගොඩක් ඉල්ලන්න යන්න එපා. එතකොට මේ හරි අමාරු සාකච්ඡා අපේ නිසා කල් තබන ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ දැන් කාල වේලාව කිට්ටු ගෙනින අවසන් වෙන සාමාන්‍යයෙන් අවසන් කරන වේලාව ප්‍රශ්න නම් සෑහෙන ප්‍රමාණයක් ඉතිරි ගියෝ. තව එකක් දෙයක් කියමු. ඔය කතා කරගෙන ඉන්නවා තාත් වෙලා. අවසරයි ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දෙපා පොළවේ ගැටෙන අයුරු නිරීක්ෂණය කරමින් කරගෙන ගියමි. දෙපා වලට පෑගෙන ඊතා කුඩා දේවල් වල පවා වෙනස හඳුනාගත හැකි විය. ඇට බිඳීම් ශබ්ද මස්පිඩු හැරෙන ආකාරයේ සිතට දැනෙනවා. නමුත් මෙසේ අවධානයෙන් භාවනාව කරගෙන යද්දී කීප අවස්ථාවකම ශරීරයේ සමබර බව නැති වී යන බව හැඟුණි. වැටෙන්නේ නැති බව හිතට නැගුණි. දිගටම සක්මනටම හිත යොමු විය. මෙහිදී කළ යුතු යමක් ඇද්දයි කරුණාවෙන් පහදා දෙන්න. මේ සියල්ලම වැටෙද්දී මතක තියාගෙන ඉන්න පහන් දැල්ලක් නැලෙව්වට නැලුණාට වැටෙන්නේ නැහැ. ඒ වගේ මේක වැටෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒකෝට පේනවා. මේ ඇවිදින්න පටන් ගත්ත කය එයා දන්නව කරන්න ඕන දේ. සමස්තය දිහා බැලුවොත් මේකේ කෝටියක් වැඩ සිද්ධ වෙනවා එක සැරේ. මත් වෙන තරම්. ඉතින් අපි පටන් ගන්නකොට වම දකුණෙන් පටන් ගන්නකොට අප්‍රකට දේ. හැබැයි ඊට පස්සේ ප්‍රകൃතියපත් වෙන හිතේ මනාපදේව හිතේ හිතලුවන් නෙවෙයි එන්න පටන් අරගෙන හිටියොත් මේකම බලාගෙන මුළු ජීවිතයක් ගත කරන්න පුළුවන්. එතකොට අපි ඉන්නේ ඇතුළත නිසා ගමනක් තියෙනවා. ඒ නිසා මේ වගේ විස්තර වැඩියෙන් පෙනීම එහෙම නැත්නම් ඒකට කියන්නේ ධර්ම ඕජාව කියලා. ධර්ම රසය කියලා. මොකද අස්පනා පිට වෙන දෙයක් හිතලුවක් නෙවෙයි. නිසා පුළුවන් තරම් ඒ තොරතුරු වාර්තාවට දාන්න අනිත් දවසේ බලන්න ඒ තමන් වාර්තා කරපු දේ වාර්තා කරපු වාර්තාවේ හොඳම තැන ඉඳලා තමයි ඊගාදසේ භාවනා පටන් ගන්න. යමක් කොච්චර හරි සාර්ථකව වාර්තා කරනවා නම් ඒ වාර්තා කරපු දේ පහුවෙන්ද භාවනාවට පදනම සකස් කරනවා. නිසා දකින්නත් ඕනේ දකින්න දේ වාර්තා කරන්නත් ඕනේ. ඒක අද්දුර ප්‍රත්‍යක්ෂයක් වෙන්නත් ඕනේ. ඒ වැඩි වෙන තරමට භාවනාව හොඳ වෙනවා. ස්වාමීන් වහන්ස අවධානයේ කයට යොමු කර සිටියේදී හරියට මේ පෑනේ තීන්තමෙන් කඩින් කඩ වීමක් සිදුවේ. මේ අඛණ්ඩව ශක්තිමත් කර ගැනීමට කුමක් කළ යුතුද? තෙරුවන් සරණයි. අඛණ්ඩ වීම තමයි ඔය සංසාරේ දිගට පවත්වාන දෙන දේ. එතන සස්සතවාදී කියලා කියන්නේ අපි ඒක අඛණ්ඩ කරන්න හදනවා කඩ කඩ දෙයක්. ඒක තමයි මෙතෙක් කලුත් කෙරුවේ. ඒ නිසා ඒකේ තියෙන කඩ කඩ භාවයේ දකින්නයි මේ අනිත්‍ය සංඥාව අවශ්‍ය කරන්නේ. අපිට මේ අනිත්‍ය පේන දේ නිට්ටය කරගන්නයි මේ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව දාගෙන කරන්න අධික බංකොලොත් බිස්නස් එකක්. නිසා අඛණ්ඩ දේ අඛණ්ඩ විදියට තේරුම් ගන්න ඛණ්ඩ දේ ඛණ්ඩ විදියට තේරුම් ගන්න මේකේ බුදුහාම තේරුම් මේකේ චනබංගුර භාවයක් තියෙන්නේ ඕකේ අඛණ්ඩතාවයක් දකින්න හදනවා කියන තමයි පිස්සු කියන්නේ ඒක නෙවෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ ඇති හැටිය දකින්න එකයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ දේශනාවේදී පැවසු විපස්සනා භාවනාව කරන විට භාවනා අරමුණ පතුරු ගසන්න පුරුදු කරන්න කියා ඔබ වහන්සේ කියු දේ නිදසුණක් ඇසුරෙන් hypothetical example ඇසුරෙන් කරන පිළිවෙල ගැන උපදෙස් පතමි. තෙරුවන් සරණයි. උදාහරණයක් වශයෙන් කියන්නේ අපි කයට හිත ගත්තයි කියලා කියමු. කයට හිත අරගෙන ඉවර බලනකොට අපිට ආස්වාද ප්‍රසආතේ මුතුණක් වුණත් කියලා. ඊට පස්සේ මේ ආස්වාද ප්‍රසආසයට ප්‍රේම කරන වෙනුවට ආස්වාසයෙන් ප්‍රසආසයෙන් වෙන් වෙන හැටි බලන්න. ආස්වාසයෙන් මුලින් මැද වෙන් වෙන හැටි බලන්න. මැදින් අග වෙන් වෙන හැටි බලන්න. එතකොට පේන්න පටන් අර ගන්නවා අර කයටවත් ආපු නැති ආස්වාස් ප්‍රසරත ආපු නැති අවධානය ආස්වාසයට පමනක් කරගත්තත් ඒකේ මුල මැද අග වශයෙන් විස්තර කර බැලීම තමයි මේ විසුතුරු කර බැලීම තමයි පතුරු ගහලා බලනවා කියලා කියන්නේ. අවසරයි ගරු ස්වාමින් වහන්ස මේ මාගේ දෙවන භාවනා වැඩමුළුවයි. ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් සහභාගී වූ. ඊයේ රාත්‍රියේ ධර්මදේශනාවෙන් පසුව රාත්‍රියේ ඒ කරුණු මෙනෙහි කරමින් තුනුරුවන් වැඳ නිදාගත්තෙමි. ශාලාව වෙත පාන්දරම අවදිව පහන් සිතින් උදෑසන සක්මන් කරමින් භාවනා පැමිණ භාවනාව සඳහා වාඩි වීමේ එහිදී සිත අරමුණෙහි පිහිටුවා භාවනාව ආරම්භ විට මට හැඟෙන පරිදි විනාඩි 10කින් පමණ පසුව සිත අරමුණෙහි පිහිටා සිටන විට කහපැහැති ආලෝක ධාරාවක් මුහුණ වෙලා ගනු දැනුනි. ඒ දෙස බලා සිටීම ඔබ වහන්සේගේ උපදෙස් මත ඇලීමකින් හෝ ගැටීමකින් තොරව ඒ දෙස බලා සිටීම ඇඟ උණුසුම් වී දාඩිය දැනියන සිදුවිය. ඉන්පසු මුළු ශරීරයේ පුරාම මේ ආලෝකය පැතිර යන්නක් මෙන් දැනුනි. වරින් වර අඩු වෙමින් අවසාන කාලයේ හෝරාව දක්වාම අවසාන කාල හෝරාව දක්වාම මේ පැවතුනි. භාවනාව නිම වී සාලාවෙන් නික්මේ. සක්මන් භාවනාවට සක්මන් භාවනාව වඩමින් කාමර වෙත ආවෙමි. කයට දැනුනේ පුදුම සැහැල්ලුවකි. සිත ප්‍රබෝධවත් බවක්ද දැනුනේ. මේ මාගේ අත්දැකීමයි. උපදෙසක් ලබා දෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සුව. වෙනස පරියන්කේදී යම් විදියකට සතියේ අඛණ්ඩ භාවයක් මත වුණොත් ඊට පස්සේ ඇති වෙන ඉරියව් වෙනසෙදී සක්මණට ගියා සක්මණේ ඇවිදෙන කාමරයට ගියා ඒ දිගටම අර ඇති කරගත්ත උපයාගත්ත සතිය ආරක්ෂා කිරීම තමයි අපේ මේ සමා ආජීවය කියලා කියන්නේ භ්‍රමචාරිය කියලා කියන්නේ ඒ නිසා උපේනේක උත්හාන සම්පදාව සේ ආරක්ෂක සම්පදාව තියෙන්න අද ආර්ථිකයේ විශේෂයෙන්ම ඔයගොල්ලෝගේ මුණ දිහා බලන්න මම මේ කියන්නේ ඔයගොල්ලෝ උපයන්න දැනගත්තට කිසිම කෙනෙක් ආරක්ෂක සම්පදාව දන්නේ නැහැ. මොකද ඒ තරම්ම පාරිභෝගිකත්වයකට වැටලා තියෙනවා. ඒ තරම්ම සුඛෝභෝගීත්වයට වැටලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා අත්තලා මුත්තලා කරපු වගේ සිය ගුණයක් වියසංකටව කාබාසිනියා කරනවා. ඒකමයි සතියරත් වෙන්නේ. උපයාගත් සතිය ඊගාව චිත්තක්ෂණයට ගෙනියන හැටි ඊගාව ඉරියවට ගෙනියන හැටි පිළිබඳව දන්නේ නැහැ. ඒක පුහුණු කරන්න ඕන. ඒක සාමාන්‍ය රේස් එකයි රිලේ රේස් එකයි අතර වෙනස. රිලේ රේස් එකේ කවුරු හරි පළවෙනි ලැප් එක කරන එක කරාගත්ත ලීඩ් එක එහෙම අරගෙන ඊගායකට ගෙනියන්න ඕනේ. යතරතර බැටන් එක මාරු කරන්නත් ඕනේ. අන්න වගේ ඉරියව්වෙන් ඉරියව්වට මේක මාරු වෙනකොට කැඩෙන්නේ ඇත්තටම කැඩෙන්නේ නමුත් අපි හිතාන්නේ කැඩුනායි කියලා පරියන්කෙන් නැගිටලා සක්මට ගියාට පස්සේ ඒක වතුර දහහක් අල්ලලා කලී බින්ද වගේ වෙනවා ඇත්තටම වෙන්නේ නැහැ ඊට පස්සේ ඒක පවත්වාගෙන යන්න පුළුවන් මේ පැයේම ගෙනිලා ඊගාව පරියන්කට ගේන්න පුළුවන් නම් ඒ නිසා මල් මාලක නූල වගේ යනවා එතකොට උදේ පාන්දර නිදි නිදිපැදුරදී ගත්ත සතිය ආය නිදිපැදුරට යනකම්ම ගෙනියනවා. එතකොට කියන්න පුළුවන් accountability එකක් එනවා මුළු ජීවිතය ගත කරපු කාලේ මෙහෙම මෙහෙම වුණේ කියලා. අන්න ඒකෙන් තමයි මේ experience එක accumulate වෙන්න පටන් ගන්නේ. එනතු අතනින් ටිකයි මෙතෙන් ටිකයි මෙතෙන් ටිකයි සත්‍ය වර්ණ ගත්තාම එහෙම තමයි කරන්නේ. නමුත් මේ අතරමැද තියෙන ගලණය තමයි වැදගත්. ඉතින් මේකට ආදර්ශයක් ඔය ලැබිලා තියෙන නිසා ඒ වගේ ඇති වෙච්චාම ඒ ඇති වෙච්ච උපයාගත් දේ ආරක්ෂා කිරීමට දෙවන්නේක් බලපන්නේ. මේක ගෙවෙමින් පවතින බව මේ පරියන්කේ නැගිටලා යනකොට මේ සතිය ටික ටික අඩු වෙන එක දැක ගන්නා සුළුව ඉන්න බය වෙන්නේ නැතුව. ඒකට අඩු වෙන ගතිය අඩු වෙනවා. අඩු වීම අඩු වෙනවා. ගැඩේ කියලා බය වෙන්න එපා. මේ ගෙවෙනවා. ටික ටික ගෙවෙනවා ගෙවෙන හැටි බලාගෙන ඉන්නවා එතකොට යන්නේන දේවල් වටපිට බලන්නේ මේ කඹේ විදින මනුස්සය වගේ අර ගත්ත සතියයි ගෙනියන්න හදන. එතකොට ඒක වැය වෙනවා ක්ෂය වෙනවා අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒතර මොකද්දෝ ශේෂයක් ඉතුරුනා ඊගාව පරියන්කට එනකම්. අන්න ඒකෙන් තමයි මේ අත්දැකීම නැත්තම් පරිචය දක්ෂකම දිගින් දිගට යන්නේ. නිසා ඇති කරගත්ත දේ නැති කරන්න දෙවන්නේක් බලපන්න අපිම සතිය පිළිබඳව අව탁සිරු කිරීමයි. ඒ නිසාක දිගට පවත්තන්න උත්හාන සම්පදා වගේම ආරක්ක සම්පදාවට අවධානය මම මේ යොමු කරන්නේ ඒක මේ දැනට පවතින ආර්ථිකයේ හුඟක්ම අඩු දෙයක්. හම්බ කරගලා ඒක කාබාසිනියා කිරීමයි තියෙන්නේ. ඒ නිසා පෘථිවි තලය හරියට දූෂණය වෙනවා. හරියට රත් වෙනවා. ඒක කවුරුත් කරන එක නෙවෙයි අපිම කරන එක. ඒ නිසා අපේ අපච්චි ඉන්න කාලේ කියපු දෙයක් තමයි හම්බ කරන්න දැනගත්තට වියදම් කරන්න දන්නේ නැත්නම් උද්ද කාලකන්ණි වෙනවා. මේක තියෙන්නේ මේ වියදමේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඇඟිල්ල ධර්මයට ඉදිවියල්ලා. තියෙන දේෙන් වියදම් කරන්න ඉගෙන ගනිලා. ඒකත් ප්‍රවේශමෙන් කරපල්ලා. කරනකොට මේ ලැබිලා තියෙන වස්තුව හොඳටම ඇති විශේෂයෙන්ම අපේ මේ પરම්පරට ඉස්සර પરම්පරාවත් එක්ක බලනකොට. නමුත් අපිට තාම අදි වෙලා තියෙන්නේ. මොකද අත් දෙකේ ඇඟිලි අතරින් ඔක්කොම රූරබයි. ඒක පවත්තන්න දන්නේ. ඒක මම මේ දෙන්න හදන්නේ මේ සතිය උපයාගත්තට දැනගත්තට ඒ අතරමැද සිද්ධිවලදී ඊටියාපත සංදිවලදී පවත්වාගෙන ගන්න නැතිකමේ දුර්ලභම තියෙන්නේ. ඒකට දෙවන්නේක් නැහැ Tamangeema නොසලිමත්කම. ඒ නිසා වැඩියෙන් සැලකිලිමත් වෙන්න උපේනවට වැඩිය ආරස්සාවට කියලා පියනවා ඊගා ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ අද උදෑසන සක්මන් කරන විට විටින් විට මැස්සන් මොහොනේ හා අතෙහි වැදෙන විට මම ස්පර්ශයක් ස්පර්ශයක් ලෙසත් ඉන්පසු ඉවසන්න ඉවසන්න ලෙසත් මෙනෙහි කළෙමි. ඉන්පසු තවදුරටත් වැඩි වූ විට මම මැස්සන් සමනලයෙන් සාසිත සමනලයෙන් සේසිතා ඉවසන් නිවසන ලෙස මෙනෙහි කරන්නට උත්සාහ කළෙමි. නමුත් ටික වේලාවකට පසු ඉවසීමට අපහසු වී මට මං ගැනම hina ගියේ ඒවත් මට ඉවසීමට නොහැකියයි සිතමිනි. නමුත් කිසි විටකත් මැස්සන් ගැනවත් වෛරයක් නොහැඟුණේය. මේට මම කුමක් කළ යුතුද? තෙරුවන් සරණයි. ඔය වගේ පරීක්ෂා කරලත් බලන්න. ඒ වගේම දැන් මේ වගේ තැනකට ආපුවාම නැසන් නැතිකම අපි කොච්චරක් වාසියට ගන්නවද කියලා බලන්න ඕනේ. අපිට මෙතෙන් ආවට පස්සේ ඒක මතක නැහැ. අපිට මෙතන තියෙන පොඩි සද්දයක් කරදර වෙනවා. වේදනාවක් කරදර වෙනවා. ඒකට අපිට කල්පනා වුණොත් අපි එළිය හිටියානම් එන්න තියෙන මැසි ප්‍රශ්නේ නෑ මෙතන. නමුත් ඒකෙන් අපි සමාදම් වීමක් නෑනේ මෙතන. ඒ ඒකේ සතුටු වෙන්නේ නෑනේ අපි. තියෙන ප්‍රශ්න විතරමනේ අපි බලන්නේ. අපිට නැති කරදර පිළිබඳව සලකා බලන ගත්තොත් එහෙම නිකන් ඉඳගෙන ඉන්න ලැබීමම කොච්චර සැපතක්ද කියලා බලන්න. නිසා කරදරයක් තිබුණොත් විතරයි අපිට ඒ කරදරේ නැතිකමේ ආනිසංස තේරෙන්නේ. ඒ නිසා කරදර නැති වෙලා ඒ ආනිසංස බුද්ධ විදින් නැත්තම් ඉතින් ඒත් ඇති වැඩක් නැහැ ඒක. හැම වෙලාවෙම බලන්න අපිට මේ පුංචි සප පහසුකමක් ලැබලා දෙන්න කී ලක්ෂයක් මිනිසු සතුටු මේ වෙහෙසාරම් තියෙනවා. ඉතින් මේ මිනිසු විලඳ මුදිතාවක් අපි ඇති කර ගන්න ඕනේ. පැයම මදිනේ අපිට ඒක ස්තුති කරන්න තරම් ගන්න. නිසා කරදරෙන් මිදුණාට නැතිලා නැති කරදරෙන් මිදුණාට පස්සේ බලන්න. ඒ කරදර නැතිකම අපේ මේ ස්තුතිලා ස්තුති තියනවාද කියලා මුදිතාලා ස්තුති කවදාවත්ම නැහැ. ඊගාට තියෙන කරදරේ විතරනේ අපිට මතක් වෙන්නේ. ජඩයි. හිත හරිම ෂටයි. හරිම ජඩ හිතක් අපට තියෙන්නේ. සඳහන් කරපු ගැනත් මම සතුටු වෙනවා. මම දැකලා මම නැති ගැන කල්පනා කරන්නේ එතකොට අපිට තේරෙයි අපි කොච්චර වාසනාවන්තද නමුත් අර වැරදි හොයන හිත නිසා පේන අඩුපාඩු විතරමයි අපි සාකච්ඡා කරන්නේ අපිට ලැබිලා තියෙන මේ සම්පත්‍ය ක්ෂණ සම්පත්‍ය බුද්ධෝත්පාද කාලේ manussාත්ම භාවයේ ක්ෂණ සම්පත්‍ය සත්පුරුෂ සම්තේවනේ සද්ධර්ම ශ්‍රවණේ ඕනම් පැවිදින්න පුළුවන් ගතිය රත්ත පහකට සැලකෙන්නේ නැහැ ගැන තමයි කතා ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කේ ඉරියව් පිළිබඳ ප්‍රශ්නයකී පරයන්ක පරයන්ක භාවනාව gederati කරන විට පුටුවක වාඩි වී කිරීමට පුරුහුරු වී ඇත. නමුත් මෙවැනි වැඩමුළුවකදී එය කුෂන් එකක බිම වාඩි වී කිරීමට උත්සාහ කරමි. නොයෙකුත් ශාරීරික ප්‍රශ්න ඇති නිසා වයස උස බර ආදී එක දිගටම නැවත නැවතත් එකම ඉරියව්වක සිටීමේ අපහසුතාවයක් ඇත. මාගේ ප්‍රශ්න පහත පරිදි 1 පුටුවක සහ කුෂන් එකකට මාරු වීම සුදුසුද? නැතිනම් එකම ඉරියව්වක් තෝරාගත යුතුද දෙක එක පරියංක භාවනා පරියංකයකදී අපහසුතාව නිසා ඉරියව් මාරු කිරීමක් කළහොත් සතිය නොබින්දී තිබේදයි දැනගැනීමට හැකියාවක් තිබේද නැතිනම් මුලින්දම් පටන් ගත යුතුද ඊට ප්‍රාථමික ප්‍රශ්න වුවත් කරුණාවෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි මේකට කරන්න තියෙන අර මූලික උපදේශ පන්ති නැවත අහන්න සලස්වන්න ඕනේ. මේ වගේ විසඳගන්න පුළුවන් ප්‍රශ්න රාශියක් ඔළුවේ දාගෙන වාඩි වෙන්න හදනවයි කියලා කියන්නේ අපි භාවනාවට ගෞරව කරන්නයි කියලා. ඉඳ ගන්නකොට පුළුවන් තරම් පහසු ආසනයක් දෙන්න. ඒක පැහැදිලිවම කියනවා. කයේ සහයෝගේ නැතුව කයේ දණු කඳේ ගහලා හරි කුරුසියක තියලා එන ගහලා හරි භාවනා කරන්න බෑ. ඒක කරගත්තට පස්සේ ඒක දඬුවමක් නේ. කයර දෙන්න පහසු කන් ටික අම්මා කෙනෙක් බබාට කිරි දීලා නාවලා ඌ කොට්ටේ තිබ්බට පස්සේ කොච්චර බලන්න බබා අතේ තියාන රෙදි කෑල්ලෙත් පාටියක් තියනවාද කියලා බලලා ඒකත් අයින් කරලා තියලා බබා හරියට සම්බර කළා දෙන්න බබාට තේරෙන්නේ නැහැ ඒ තරම්ම අපි කයටම අය වෛර කරනවා අපි වැඩිම මේ කුරුසෙට තියලා අන ගහලා භාවනා කරපන් භාවනා කරන්න මොනික ප්‍රශ්න බව දන්නවා ඒ නිසා මේ මූලික උපදේශ පන්තිම කියලා තියෙනවා පහසුවට වාඩි වෙන්න. ඒක කාවද පිටරට එක්ස්පර්ට්ලා ඕනේ නැනේ පහසුවට වාඩි වෙන්න කියන්නේ තමන්ගේ කයින් යහන්න ඕනේ. මේක කායිමත් උපදේශ ඕනේ. බලන්න පුත්‍රජානන්සේ වාඩිලා ඉන්නේ. ඒ නිසා කරුණා කරලා මේ භාවනා කරන්නම එපා. සතිය පිටවන්න එපා. භාවනා කරන්න යන්න එපා. භාවනා කරන්න ගිය ගමන් දඬු කන්දේ ගැහුවා. කටු බෙරේ පෙරළුවා වගේ. කුරුසේ තියලා යන ගැව්වාගේ බෞද්ධයාට පෙන්නන්න නරකයි භාවනා කියන වචනේ දෙවියන් වහන්සේ වගේ ආදරේ වගේ කුණු හරප වචනයක් ඔය භාවනා කියන වචනේ. පටලවාගෙන තියෙන පුළුවන් තරම්. ඒක අයින් කරලා සතිමත් වෙන්න කියන්නේ. සතිමත් වෙන්න කියන්නේ තමන් වගේ වෙන්න ඕනේ. තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ධිකයට සතිය පවත්වන නිසා ආරම්භක ශේෂයේ වශයෙන් කයට බයිත්‍රි කරන්න පහසු හිටියවක ඉන්න එච්චරයි කියන්නේ. ස්වාමීන් වහන්සේ මෙහි මේ භූමිය ඇතුලේ තියෙන පරිසරය අනුව සමහල්ලාට මෙතන ඉඳලා නවාතැන් පොල්ට යන්න සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඒ වගේම එන්නත් වෙලාවක් ගත වෙනවා. ඉතින් අපි සක්මන් භාවනාව සඳහා පැයක් පමණ කාලයක් තමයි හැමදා වෙලාවෙම දීලා තියෙන්නේ. ඒක කොයි ආකාරයකටද අපිට සුදුසු විදිහට කරන්න. කාමරයට යන්න එපා කියන්නේ. මේ මේ ශේෂ්ත්‍රයේ මේ ඉඳ හිටපුවාම හරි. මං කිය අපේ හරි උඩට හරිම ලස්සනයි. ඒ නිසා මේ ඉතින් කාමරේට යන්න ඕනේ නැහැ. කාමරේ යතුරු බාර දෙන්න කියන්නේ උදේ 5ට. දෙන්න බෑ යන්න දෙන්න. යන්න ඕනේ නැහැ. මේ හරි ඔක්කොම පහසුකම් ටික තියෙනවා. ඒ කවුරක්වත් අපේ ඇඟ කොට වෙන්න ඉන්නෙත් නැහැ. ඒ නිසා මේ මේක භාවනා ශාලාව කාට හරි ප්‍රශ්න තියෙනවද මේ යන්න එන්න දිර වැඩිකම නිසා වැසිකිලි පහසුකම් නැති නිසා වතුර නැති නිසා ප්‍රශ්නක් තියෙනවා නම් අපි උත්තර දෙන්න මේ සංවිධායක අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ. මේ ලකුණු ගන්න ඔය කරන වැඩ ඔය. හොඳයි හොඳයි කියනකොට වාලෙත් කොම ගන්න යනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳයි ස්වාමීන් වහන්සේ මම හිතන වෙන අදහසක් නැති වෙයි. ඉවරද ප්‍රශ්න ලියපුවා ඉවරද? ලියපුවා ඉවරයි ස්වාමීන් ඒක කියන්නේ නැතුවනේ මේ ඔක්කොම ගමයි. කියන්න ඕනේ ඒක වැදගත්ම දේ කියන්නේ. කියන්නේ නැතුව මේ වල්ලාසියෝ ගහ ගහ ඉන්න ගේ කුට්ට මකුලන්නේ නැතුව. නෑ ආයේ ප්‍රශ්න අහන්න යන්න එපා. දැන් අපි දැන්ට වෙලා ගිහලා තියෙන්නේ. මේ ඒ නිසා අපි මෙතනින් අපේ මේ මොකක්ද අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලින් බාම સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.